හලෝ හෙලෝ තෙරුවන් සරණයි හෙලෝ තෙරුවන් සරණයි මහත්මයා මේ වෙලාවේ අවිවේකීද ඔව් කතා කරන්න පුළුවන් ආ මම අර ඊයේ මේ අංගොඩින් කතා කරේ මහත්මයා ඊයේ මද කිව්වේ මට උදේ කතා කරන්න කියලා ඔබතුමා ආ හරි හරි මට මතකයි අර කුසල් අකුසල් සිත ගැන කතා කරේ අහන්නකෝ බලන්න ආයි මට මතක් කරන්න බලන්න මොකද්ද ප්‍රශ්නේ කියන්න බලන්න නෑ මං අර අරණ ධම්ම ස්වාමින් වහන්සේ මම මගේ පොඩ්ඩක් පසුබිම කියන්නද මහත්මයා මම මුලින්ම මේ දහම හොයාගෙන යනකොට මම මුලින්ම මේ සාමාන්‍ය ස්වාමින් වහන්සේලාගෙන් අහලා ඊට පස්සේ කීප දෙනෙකින් අහලා ඊට පස්සේ අපේ අර ශීලා සුබසිංහ මෑණියන්ගේ ධර්ම අහන්න ගත්තා ඊට පස්සේ මට ඒක ඇහුවට මට ඒක අර ඇතුළාන්තයට දැනුනේ නෑ මට තේරුණා මේ මෙතන තමයි දහම තියෙන්නේ කියන එක. නමුත් මම දිගින් දිගටම අහලා ඊට පස්සේ මට මගේ මේ යාළුවෙක් මේ මහත්තයාගේ ධර්මදේශනාවක් එවලා තිබ්බා. එතකොට අර මූලික ගැටලු ටික මට ඒකෙන් විසඳුණා. ඒ වුණාට මහත්මයා ඒ ගැටලු විසඳිලා මේ මේ මේක හැදෙන මිකැනිසම් එක තේරුණා වුණාට මේක මේ ප්‍රායෝගිකව අපිට මේ බාහිරේ ඇත්ත වෙච්ච ඝනකම නිසා අර ඒක ප්‍රායෝගිකව අපිට හරි අමාරුයි මේක මේ කරගන්න මේක. ඒ කියන්නේ අපි පාඩම් මට ඊයේ මහත්මයා අර සුරතල් බල්ලා ගැන කිව්වා මට ඒක හොඳටම තේරුණා. දැන් මම බල්ලවම මොකද එයා මගේ පස්සෙන් මෙන් හින්දා මට එයාව පේනවනේ හැමතිස්සෙම. ඉතින් මේ අන්න ඒ වගේ අර දන්නවා වුණාට මේක ප්‍රායෝගික මදි බවක් දැනෙනවා මහත්මයා. මම හිතන්නේ ඒක ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න ඕන දෙයක් කියලා මට හිතෙනවා. අර අරණදම ස්වාමින් වහන්සේගේ දේශනාවේ අර අකුසල් සිත කුසල් අකුසල් සිත කුසල් සිතෙන් අවබෝධ කරගන්න කිව්වානේ. එතකොට මම මහත්යාගෙන් ඇහුවේ අපිට හැමතිස්සෙම පහළ වෙන සියලුම සිත් ඒවා පංච උපාදානස්කන්ධයක්මනේ. එතකොට මේ හැම සිතක්ම අපි බාහිරය ඇත්ත කියලා ගත්ත හැම සිතක්ම ඇත්තටම අකුසල් සිතක් නේද? ඔව් ඇත්තටම දැන් අපි ඉපදෙන්න හේතු වුණේ තෝකමනේ. ඒ කියන්නේ මම අපි රාහතන් වහන්සේ කියන ස්වභාවය පහන ලියුණා වගේ නිවිලා යන්නේ කෙලිස් නැති නිසා. ඒ කියන්නේ රාග දේශ නැහැ. එතකොට අවිද්‍යා තණ්හා ඒ දෙන්න දිය දෙන්න හේතු නැහැ. ඒක නැවත වාරයක් ඒකෙන් ඵලයක් හටගන්න හේතුව නැති නිසා ඒක නිරුද්ධම වෙලා ගිහිල්ලා පූර්ණම වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ රහතන් වහන්සේ ඉන්නේ අවිද්‍යාව තසේස විරාග නිරෝධා සංඛාර නිරෝධා කියලා පටිච්ච ඉදප්පච්චේතා පටිසමුප්පාදේ සම්පූර්ණයෙන්ම නිරුද්ධම වෙච්ච තැනක. හරිනේ එහෙමයි එහෙමයි අපිට ඉපදෙන්න හේතුව තමයි මේ කෙලෙස් කෙලෙස් තියෙන නිසා එහෙමයි එතකොට එහෙනම් බලන්න එතන ඉඳලා ඔබ මව්කුසිට මව්කුසේ ඉඳලා ඇවිල්ලා ඔබට අලුතෙන් ලෝකයක් මේ ඒ කියන්නේ ඔබ අලුතෙන් ලෝකයක් හදාගන්න තැනට එනකන් මනෝවිඤ්ඤාණ මට්ටමින් ඇත්තටම මේ කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ අනුශේ මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉපදින අපි ඉපදිලා අපිට ගොඩ අපි අනාභෝධියක ඉන්න හැම මොහොතකම ගොඩ නැගෙන චිතක් කියන්නේම පංච උපාදානස්කන්ධයක හට ගැනීමයි. එහෙමමයි. හරිද? එතකොට අපි දැන් අපි මාර්ගඵලයකට ආවා කියලා හිතන්නකෝ. සෝවන් වුණා කියලා. එතන ඉඳලා එහෙමයි. එතන ඉඳලා අඩු වැඩි වශයෙන් මේ පංච උපාදානස්කන්ධ හට ගන්නවා. නමුත් ඒ අතරේ කුසල සිත් හට ගන්න නිසා මේ පංච උපාදානස්කන්ධයෙන් මිදිච්ච මොහොතවල් අපිට තියෙනවා. ඒකනේ මාර්ගය වැඩිනවා කියන්නේ. ඒක ඒ ඒ ඒ විදිහට අපි දකින්න දකින්න දකින්න දකින්න දකින්න අර උපාදාන මට්ටමින් හැදෙන සිත් වලින් අපි මිදෙනවා. මිදෙන්න මිදෙන්න මිදෙන්න තමයි මාර්ගය වැඩෙන්නේ. එතකොට මේ මාර්ගය වැඩිලා වැඩිලා යනකොට වෙන්නේ මොකද? අර පංච උපාදානස්කන්ධ ඒ කියන්නේ අපි දැන් මේ අපිට උපාදාන වෙලා අකුසල් රැස් වෙන්න තියෙන ස්වභාවය එන්නේ එන්න එන්න අඩු වෙන අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහලා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන තැන තමයි හරියතුන් වහන්සේ කියලා කියන්නේ. පූර්ණම වෙච්ච තැන. එතකොට එහෙම ඒක නිවෙන්නේ. ඒ එතකොට එහෙමනම් සුවාන් වුණා කියන්නේ ඔක්කොම ඉවර නෑ නේ වැඩි. නෑ වැඩි ඉවර නෑ. <laughs> හැබැයි මට ඊයේ හරි ශක්තියක් වුණා මහත්මයා. ආරියදම ස්වාමින් වහන්සේ කිව්වා අර ලুকু මහ පර්වතයක් ළඟ තියෙන මුං ඇට කීපයක් තියෙනවා අර මහා පර්වතය ඉවර කරා වෙනවා කියලා සෝවන් ඵලය ලැබුවා කියන්නේ. අර තව චුට්ටයි තියෙන්නේ යන්න කියලා. ඒකට අර අපිට ලොකු ශක්තියක් එකකින් එනවනේ මහත්තයා. අනිවාර්යයෙන්ම දැන් බලන්න ඒකනි සම්මාදි ඒ කියන්නේ බලන්නකො සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්ප තියනවාද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවෝ, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නෑ. ඒකනි මහා මහාචත්තාරිසිං සූත්‍රයේ පෙන්න්නේ. මහාචත්තාරිසිං සූත්‍රයේ පෙන්නනවා සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියලා. සම්මා සමාධියට එන්න නම් සම්මා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ විදිහට සම්මා සතියට එනකන් හතක් සම්පූර්ණ වෙච්ච තැනයි සම්මා සමාධිය තියෙන්නේ. එතකොට මේ ඔක්කොට මූලික වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. අර දිට්ඨිය සම්මාදිට ඒකන අපිට කඩන්ඩ ලොකු වීරයක් ඕන නේද මහත්තය ඒකයි එතකොට ඒ සම්මාධ ඒ වීරිය මට හිතාගන්න බෑ කොහොමද අපි ච්චර වීරිය කරන මුකද අපි අනි පැතර ගිහිප ප්‍රමාණය වැඩීන මතය සසර පුරාවටම හැබැයි ඒ කොච්චරක් ගිහිල්ල ගිහිල්ල වුණාට දැ මේ හිතන්නක කෙනෙක් ඉප දෙනවා ඉපදිලා ජීවත් වෙලා ජීවත් වෙනවා ජීවත් වෙනකොට ඔන්න බලන්න අපි හිතමු අවුරුදු 80යි වයස අවුරුදු 10ක් කියනකොට අතීතයේද වැඩි දැන් දැන් මේ මේ අත්භවයේ මම කියන්නේ මේ අත්භවයේ අතීතයේද වැඩි එන්න තියෙන අනාගතයේද වැඩි අනාගතය වැඩි මේ ශනික මරණයක් නොවුනොත් අන්න හරි අනාගතයේ වැඩි අවුරුදු 30ක් විතර වෙනකොට තාමත් අතීතයේ ටිකයි අනාගතයේ ගොඩයි ඔන්න බලන්න එන්න තියෙන අනාගතයේ ගොඩයි අවුරුදු 50ක් 40ක් වෙනකොට භාගයක් ගෙවිලා භාගයක් එන්න තියෙනවා දැන් අපි පනස් අතේ ඉන්න කියන්න පොඩ්ඩයි තියෙන්නේ තව එතකොට බලන්න දැන් අපි ඉන්නේ අතීතයේ අතීතයේ තමයි අපිට දැන් අහු වෙලා තියෙන්නේ ඒක තියෙන අනාගතයේ ටිකයි තියෙන්නේ ටිකයි තියෙන්නේ අපි අවුරුදු 70ක් වෙනකොට බලන්න අවුරුදු 80 නම් වායුස 70 නම් අතීතයේ තමයි ගොඩක් තියෙන්නේ දැන් අනාගතයේ චුට්ටයි තියෙන්නේ දැන් ඔබට ඔය කියන කතාවෙන් ඔන්න ඔබ බලන්න හොඳට ඔන්න බලන්න ඊට පස්සේ අවුරුදු 79ක් වෙනකොට අතීතය තමයි අපිට හැමතිස්සෙම තියෙන්නේ අනාගතය කියලා තව චුට්ටයි තියෙන්නේ. එතකොට බලන්න ඔන්න ඔය වගේ තමයි දැන් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ. ඔබ ප්‍රඥාවෙන් ගලප ගන්න. ඔය කිව්වේ මොකද්ද කියලා. තේරුණා තේරුණා මට තේරුණා තේරුණා මම අවබෝධ වුණා. එහෙමයි. එතකොට බලන්න එතකොට අපිට දැන් දැන් මේක තිබෙන්න ඕනේ මෙහෙම. එහෙනම් බලන්න සම්මා දිට්ඨියකට කෙනෙක් ආවා කියලා කියන්නේ අර අතීතයේ ආපු ගමනේ ඒ කියන්නේ ඉස්සරහට යන්න තියෙන ටික අඩුයි තව. අන්න එහෙමයි. සම්මා ආ එතකොට අකුසල් වැඩෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. අඩුයි. ඒ කියන්නේ අකුසල් තියෙන ඉවර කරගන්න. ඒ කියන්නේ අර දැන් වැඩියෙන් තියෙන්නේ අතීතයේනේ. එතකොට ඒ අතීතයේම අතෑරිලා ගිය තැන වේපුල්ල පර්වතයේ වගේ අත් ප්‍රමාණයක් ඉවරයි. එතකට තේරුණා තේර චූටි පස්කට වගේ හතක් විතර ඉතුරු වෙලා තියෙන්නේ <laughs> ඒ හත කිවේ මොකක්ද සෝතා පන්න ඒ අර ආරය ඒ මාර්ග හත් තුනයි හතර පහ හත හරි ඒ හත ඔව හරි ඒ හත එතන තව පැත්තකින් විග්‍රහ කරොත් සම්මා දිට්ටි ඉවරයි ඉතුරු හත අන්න හරි ඉතුරු හත තව පැත්තකින් විග්‍රහ කරොත් සම්මා දිට්ටියට ආපු කෙනාට දැන් දැන් එයා ඉන්නේ සම්මාදිට්ඨිය අරිය ශ්‍රාවකේ කන බලන දැන් එයා සෝතාපන්න මාර්ග. ඔන්න එක. සෝතාපන්න. ඊගාවට සෝතාපන්න. ඊට පස්සේ අරිහත් මාර්ග. අරිහත්. හ්ම්. අපි අපි දැන් වැරදුනා. ඔන සෝතාපන්න සෝතාපන්න සෝතාපන්න සම්මාදිට්ඨි සම්මා සකදාගාමි මාර්ග සකදාගාමි සකදාගාමී අනාගාමී මාර්ග අනාමාගාමී මාර්ග අනාගාමී ඊට පස්සේ අරිහත් මාර්ග අරිහත ආන්න ඔන්න ඔතන හතක් ඔය බලන හතක් කියනවා මාර්ගයටපත් වෙන. එතකොට බලන්න අර අනිත් හත පිරෙන ටික තමයි අර තියෙන්නේ අර දිගට යන්නේ සම්මා සංකප්ප සම්මා වාචා. ඒ වගේම අතනත් ඒකම තියෙන සකදාගාමී මාර්ග සකදාගාමී අනාගාමී මාර්ග අනාගාමී අරිහත් මාර්ග අරිහත් අන්න ඒකෙන් පිහිටලා ඉන්න ස්වභාවය. එතකොට බලන්න මේ විදිහට වැඩෙන ගමනක් තියෙන්නේ දැන් මේ. එතකොට එහෙම චුට්ටයි තියෙන්නේ. ඒ කියන්නේ මහා අර අතීත අර ඔක්කොම නිදහස. අර වේපුල්ල පර්වතය වගේ ප්‍රමාණියම අතෑරිලා තියෙන්නේ. ඒ කියන්නේ නැවත සංසාරයකට යන්න තියෙන හේතු දැන් එන්නේ අඩු. අඩු වෙනවා අඩු වෙනවා. ආන්න බලන්න දැන් ඔතනින් උන්වහන්සේම පෙන්නනවානේ බව හතක් වගේ තමයි කියලා. එතකොට එතකොට බවහත චිත්තක්ෂණ හතක් වෙන්නත් පුළුවන්. ඇයි බවහත පුළුවන්. දැන්නේ බවහත තියෙන්නේ. මේ දැන් මේ දැන්නේ සංසාරේ යන්නේ. මේෂණිය හට ගන්න අත්භවය. ආයි මේෂණී මේෂණී මේෂණී මේෂණී මේෂණී අන්න බලන්න මේ හත ඉවර වෙනකොට මේ චිත්තක්ෂණ හතකින්. එහෙමයි. ඒකත් මේ මේ මේ මොහොතක ඒ කියන්නේ චිත්තක්ෂණ හතක් කතන්දරේ තියෙනවා. ඇත්තටම බැලුවොත් එහෙමයි එහෙමයි එතකොට අර ලොකු ධෛර්යයක් අපිට එනවා මහත්තයා එහෙම දැනගන්නකොට අපි අන්න හරි දැන් බලන්න ඔබ මෙච්චර කාලයක් මේ සංසාරයේ ආයේ පංච උපාදානස්කන්ධය මම කියලා හිතාගෙන මේ හටගන්න හිතනේ මම උනේ වෙන තැනක් නෑ මම වෙන්නේ ඔච්චරනේ තියෙන්නේ නෑ නෑ නෑ එහෙමයි එහෙමයි එහෙමයි හිතක් හටගන්නකොට තමයි මම ඉපදෙන්නේ ඒ කියන්නේ එතකොට තමයි තේරෙන්නේ මම ඉන්නවා කියලා. එතකොට බලන්න හිත කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික. හරිනේ. එතකොට මේකනේ මම හරි. එතකොට මේ අවබෝධය තුල දකිනවා මේක පටිච්චසමුප්පන්නව ගොඩනැගෙන එක නිසා මේක කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි කියලා. මේක මම නෙමෙයි කියලා. අන්නේ දැකපු දැකීමේදී ඔබ බලන්න මේ හිත ඒ පංච උපාදානස්කන්ධය මම කියලා ගන්නෙ නෑ කියන්නේ හිත මම වෙන්නේ නෑ නෑ නෑ නෑ මේ වෙලාවේ හිත හිතක් ඉපදෙනකොට නේද ලෝකෙම ඉපදෙන්නේ. ඔව ඕ එහෙමයි එහෙමයි ඥානය තුළ ලෝකෙ මතෑරෙනවා නේද එතකොට ඔබ හිතා අතාරිනකොට ඔව් ඔව් අන්න එහෙමයි එහෙමයි මේ පුල්ල පර්වතයේ ප්‍රමාණයම ගිලිහිලා ගිහිල්ලා නේද එතකොට ඕක තමයි පෙන්නේ ඔව් දැන් අපේ ජීවිතෙත් ලෝකේ අපි දැන් සෑහෙන අතෑරලානේ තියෙන්නේ මහත්මයා මේක දැනගත්ත දා මොහොතේ පටන් ඇත්තටම අතෑරලා අපේ කියන්නේ අපි අල්ලගත්ත අතෑරිලා අතෑරිලා අන්න හරි අවබෝධය තුළ අතෑරිලා ඒ කියන්නේ සිත සිත මම කියලා ගන්න බැරි වෙනකොට මේ ඉපදෙන සිත මේ හටගන්නේ පටිසම්පන්න ක්‍රියාවලියක් වෙන්නේ ඒ නිසයි මේ සිතක් හටගන්නේ කියලා දැකපු තැන පංච උපාදානස්කන්ධේ මම කියලා ගන්නෙ නැති ඥානෙ පහළ වෙලා තියෙනවා. ඒ ඥානෙ එතකොට ඒ ඥානෙ පහළ වුණාම මේ වෙලාවේ හිත කියන්නේම ලෝකය. එහෙමයි. එතකොට බලන්න හිත කියන්නේම ලෝකේ නම් හිත කියන්නේ මේ සියල්ල. සියල්ල. සියල්ල. එතකොට හිත මම නෙවෙයි නම් සියල්ල අතෑරිලා නේද? එහෙමයි මහත්තයා එහෙමයි. එතකොට බලන්න සියල්ල අතෑරෙනකොට අර අර ඔක්කොම ඉවරයිනේ. ඒ කියන්නේ ඔබට තිබිච්ච සියලු වත්කම් ඉවර වෙලානේ ඔක්කොම ටික. එහෙමයි. එතනදී ඔක්කොම සියලු වත්කම් ටික තියෙන්නේ ඔතනනේ. ඔබ දන්නවා කියන තැන. එහෙමයි. දැනගත්තා කියන තැන ඔක්කොම ටික තියෙන්නේ ඔතන. ඒ සියල්ලම අතෑරිච්ච දෙන බලන්න අර වේපුල්ල පර්වතය වගේ මහා කන්දක් කඩාගෙන වැටිලානේ. එහෙමයි මහත්තයා එහෙමයි. එහෙනම් ඔබට එහෙනම් ওই විදිහට දැක දැක යන්න තියෙන්නේ පොඩි ගමනක් ඔතන ඉස්සරහට. ඒ යන ඒ ඔතන ඔය ඔය ඔය ඔය හැරෙන්න හැරුම තමයි ගන්න අමාරු. ඒක තමයි අමාරුව තියෙන්නේ. ඒක තමයි අමාරු. මොකද අපි අපි අමාරු. අපේ ගතිය සකස් වෙලා තියෙන්නේ අනවරත සංසාරික මේ ගලාගෙන යන විදිහටම යන්න. යන්න. දැන් මේ අනිත් පැත්තට යන එක හරි අමාරුයි. හරි අමාරුයි. ඒක අර ඒකනි ගඟේ උපමාවෙන් පෙන්වන්නේ. අර ගඟ ගලන පැත්තට යන්න ලේසියි. පාරු ගාන්න ඕනෙත් නෑ හබල් ගාන්න ඕනින්න ඔහි බෝට්ටුව ඇද උඩ පැත්තට යන්න කිව් පොච්චර අමාරුද ඔන්න දැබ අතුරකට බැහලා පල්ලෙ හාටන යන්න පීනන්න ඕනෙත් නෑ ඔහි ඉන්න තියන්නේ ඔහි යනවා ගලාගෙන ගහගෙන උඩ පැත්තට උඩ පැත්තට පීනන්න නෝ වීරියෙන් නීද අන්න ඒක තමයි උඩු ගම්බල යන්න අමාරු එතකොට මේක එහෙනම් දැන් ඕක ඕක කරන්නේ කොහොමද ඔන්න බලන්න එහෙනම් අපි මේ ප්‍රවාහයට අහු වෙලා කියන්නේ ප්‍රවාහය කියලා කියන්නේ සෝතිය කියන එකයි. අනුසෝතය. අනුසෝතය කියන්නේ මේ ගලාගෙන යන පැත්තටම ගලාගෙන යනවා කියන එකයි. පතිසෝතය කියලා කියන්නේ උඩුගම්බලා යන ගමන. අපස්සට යන ගමන. එතකොට දැන් ඔන්න ඔතනදී එහෙනම් අපිට පේනවා අපි අනාවබෝධයක ඉන්නකම්ම මොකක්ද හිතක් හටගන්නේ? හිතේ හටගන්නේ පංච උපාදානස්කන්ධ හිතක්මයි හටගන්නේ. පංච උපාදානස්කන්ධයක්මයි හටගන්නේ. පංච උපාදානස්කන්ධයක් හටගත්තොත් මොකද වෙන්නේ? දුකක්මයි හටගන්නේ. දුක්ඛම්මයි. ආයි දෙකක් නැහැ. ඇයි? මේ පංච උපාදානස්කන්ධය හටගන්න අයිතිකාරය මෙතන ඉන්නකම් මේ මොහොතෙත් ඒක අත්විඳිනකොට පුනර්භවයකට යන කෙනෙක් යන්න අත්විඳින කෙනෙක් ඉන්නවා. විපාකයක්. ඔව්. ඔව්. එතකොට මේ මොහොතේ අත්විඳින කෙනාගේ මිදුණොත් විපාකයක් නෑ විපාකයකට අත්විඳින්න කෙනෙක් ඉන්නවද මේ මොහොතේ නැත්තම් ඒකයි ඔබ මෙතන නැත්තම් එතන නෑ ඔබ මෙතන හිටියොත් තමයි එතන ඉන්නේ එතන කිව්වේ කොහොමද ඔබ මෙලෝ හිටියොත් තමයි පරලොවක් තියෙන්නේ ඔබ මෙතන ඉන්නේ මෙලෝ නිදහස් වුණොත් පරලොවක් ඔබට සකස් වෙන්නේ නෑ ඕක තමයි බාහිය බාහිය දාරුචි පෙන්වනවා. හරි. මම දැන් ඔන්න ඔතන ඔබතුමී අර ඊය අහපු ප්‍රශ්නෙත් එක්ක මම තව පොඩ්ඩක් විස්තර කරන්න. එහෙනම් මෙතන ලේසිම තැන තමයි මේ කියන්නේ මේක පොත්වල තිබුණාට වැඩක් නැහැ. ඔච්චර ගැඹුරු ධර්මයන් පොත්වල තිබුණත් අපිත් ගැඹුරු ධර්මයේ කියලා කුණු ගොඩක් තමයි ඇතුළට දාගන්නේ. අපිට මේ ධර්මයේ ධර්මයේ පෙන්වන්නේ ඔරුවක් හැටියට. එගොඩ වෙන්න. ඊට පස්සේ එගොඩ වෙලා ඔරුව අතහැරලා දාන්න කිව්වා. ඒ කියන්නේ ධර්මයේ අතාරින්න කියලා කිව්වා. මේක අල්ලන් යන්න එපා කියලා. ඒ කියන්නේ අසුචි වලක වැටිලා තියෙනවා නම් අපිට කඹයක් හරි ඉනිමකක් හරි හදන්න වෙන්නේ අසුචි වලින්මයි. ඊට පස්සේ හදලා ගොඩ ගියාට පස්සේ දැන් අපිට මේ අසුචි කොට කරේ තියන් ගියොත් එහෙම අපි තාම අසුචි කොටේ වලේ හිටියා වගේ තමයි. <laughs> ගොඩ ගිහිල්ලා නෑ. තමයි චුට්ටක් නෑ. ආ නැරිලා මේක අතහැරලා දාන්න ඕනේ. එහෙනම් එහෙනම් බලන්න එහෙනම් මේ හැදෙන හැම හිතකම හිතක් හැදෙන්නේ කොහොමද? හිතක් හැම තිස්සෙම හැදෙන්නේ ඇහෙන්, කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන්, මනෙන්. මේ හයෙන් හිතක් හටගන්නේ. මේ හයක් මේ හයෙන් මොකක් හටගත්තත් හටගෙන තියෙන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ටිකක් හට ගැනීමක් වෙලා තියෙන්නේ. එතකොට අපි අනවබෝධයක ඉන්න හැම මොකද වෙන්නේ? ඇහැ ඉපදෙනකොට ඇහැ රූප චක්කු විඥානය කියනකොට ඇහැ ඉපදුනා තිංගං සංගති පස්ස කියනකොට එක්ක රාගයෙන් එක්ක දේශයෙන් එක්ක මොහයෙන් මේක ස්පර්ශ වෙනවා මනට මන තුල වර්ණ රූපයක් හට ගන්නවා. වන මන තුල සද්ද රූපයක් හට ගන්නවා. නිකම්ම නෙමෙයි. රාග, දේශ, මෝහ කියන තුනෙන් එකක් යෙදෙන. ඒ කියන්නේ කෙලෙස් යෙදිලමයි හටගන්නේ. කෙලෙස් යෙදිලමයි හටගන්නේ. අනවබෝධයක ඉන්න ගම. දැන් මොකද වෙන්නේ? එතකොට බලන්න අන්න කෙලෙස් යෙදෙනකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය කියන එක වෙලාම තියෙන්නේ. වෙලාම තියෙන්නේ. ආයි දෙකක් නැහැ. ආයි බේරෙන්න බෑ. එතකොට බලන්න ඔබ ඔබ දන්නෙත් නැහැ සංසාරේ යනවා. සංසාරය යන කර්මයක් රැස් එතකොට බලන්න ඒ ඒ එහෙනම් ඒ හටගන්න සිත උපාදාන පත්‍ය භව කියනකොට ඔන්න ඔතන තමයි පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර ආනිජ්ජාවි සංකාර කියලා තුන් ආකාරයකට කර්ම භවයක් සකස් වෙන්නේ. පුඤ්ඤාවි සංකාර නම් සුගතියක ඉපදෙනවා. සුගතියක් කියලා කිව්වහම බලන manuss ලෝකයේ වෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ වෙන්න පුළුවන්. නේද? එතකොට ආනිජ්ජාවි සංකාර කිව්වහම බ්‍රහ්ම ලෝක. එතකොට බලන්න අපුඤ්ඤාවි සංකාර කිව්වහම අන්න සතර අපාය. නිරය, ප්‍රේතය, අසුරය මේ තිරිසන් කියන හතරට සකස් වෙනවා. ඒතකොට බලන්න එහෙනම් මේ මොහොතේම තමයි සංසාරේ යන්න කෙනා ඉන්න තැන. මෙතනදිමයි සකස් වෙන්නේ. එතකොට මේ ඔබ මෙතන මේ වෙලාවේ මෙතනින් මිදුනොත් අන්න පුඤ්ඤාවි සංකාරන් නිදහස් අපුඤ්ඤාවි සංකාරන් නිදහස් ආරියවි සංකාරන් නිදහස් 31 තලයෙන්ම නිදහස් 31 තලයෙන්ම නිදහස් සාදු සාදු සාදු හරියට හරි එහෙනම් බලන්න එහෙනම් පව් කියන එහෙනම් අපිට පුණ්‍යාවි සංකාර තුල මොකක් ඇසුණත් පිනක් පවක් ඒ කියන්නේ ධ්‍යාන මට්ටමක් අපිට ආනාරිය මට්ටමින් සකස් වුණොත් සංසාරෙම තමයි. සංසාරෙම තමයි. එතකොට එහෙනම් අපි අපි පින්පව් දෙක කියලා ගමුකෝ. පිනක් රැස්ුණත් පවක් රැස්ුණත් ඇත්තටම අකුසල් සිතක් නේ හැදිලා තියෙන සංසාරයක්. එහෙමයි. ඒ කියන්නේ කුසලයේ කියන්නේ ඔතන කුසලයේ කියලා කියන්නේ මේ ලෝකේ නිදහස් වෙන තැන. එහෙනම් මේ <laughs> ඒ කියන්නේ 31 ලෝක ධාතුවෙන්ම නිදහස් වෙන තැන. ඒක නිපින්නේ. එතකොට එහෙමනම් අපි ඔන්න ඔතනයි බලන්න ඕනේ. එහෙනම් බලන්න මොහොතක් පාසා සිතක් සිතක් තමයි හටගන්නේ. ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන්. ආයතන හය මොකද්ද හටගන්නේ හිතක්. ආයතන හය කොයි ආයතනෙ ඉපදුනත් හටගෙන තියෙන හිතක් ස්කන්ධ පහක් තමයි හටගෙන තියෙන්නේ. එහෙනම් මේ හට ගැනීම අනාභෝධියකින් නම් නම් පංච උපාදානස්කන්ධයම තමයි. සංසාරෙම තමයි. බේරෙන්න බෑ. එහෙනම් ඔන්න දැන් ප්‍රඥාවන්තයා. දැන් මේ ධර්මයේ දැනගන්නවා. ධර්මයේ දැනගත්තට පස්සේ අපිට පේනවා ඇහෙන් කවදාකවත් ලෝකයක් හම්බ වෙලාම නැහැ. කනෙන්, නහයෙන්, දිවෙන්, කයින්. මේ පහෙන් කවදාකවත් ලෝකයක් අපිට සකස් වෙලා නැහැ. මේ පහ උපයෝගී කරගෙන හිතින් තමයි ලෝකයක් හැදිලා තියෙන්නේ කියලා. එහෙනම් මේ හිතින් අන්න හරි. එතකොට පහක් පාලා එකක් අරගන්න තැනට අපි එනවා. හරිනේ. ඒ ආවට පස්සේ අපිට පේනවා ඊට පස්සේ අපි බලනවා එහෙනම් මේ හිතක් හටගන්නේ කොහොමද? අන්න හිතක් හටගන්නේ කොහොමද කියනකොට අපි දැනගන්නකොට අපිට හම්බ වෙනවා හිතක් හටගන්නේ පටිසමුප්පන්නව. හේතුඵලව කොට නැගින එකක් හිතක් කියන්නේ. ඒක කෙනෙක් පුද්ගලයේ දෙවියන් වහන්සේ කෙනෙක්වත් ඉබේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හේතුඵලව කොට නැගින ක්‍රියාවලියක් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා ඔන්නෝගයි අපිට කියලා දෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් ඔතන වෙනවා කියලා. අන්නේ ඥානෙ අපිට අහනවා අපිත් බලනකොට පේනවා මෙච්චර කාලයක් පේනවා කියලා හිතුවට පේනවා නෙමෙයි හිතෙනවා. ඇහෙනවා කියලා හිතුවට ඇහෙනවා නෙමෙයි හිතෙනවා. දැනෙනවා කියලා හිතුවට දැනෙනවා නෙමෙයි හිතෙනවා කියනකොට අපිට පේනවා ඇත්ත නෙන්න අපි මෙච්චර කාලයක් මේම හිතන් හිටපේක වැරදීනේ. ඔන්න අපිට ටික ටික මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ වැටෙන්න ගන්නවා. ඇත්තනේ. මේ ඇහැට පෙනිලා නෑනේ. එතන තියෙන හිතෙන බවක්. එතකොට හිතට එළියට යන්න පුළුවන්ද? හිතින් රූප පේනවාද? හිතින් සද්ද ඇහෙනවාද? හිතට රස දැනෙනවාද? හිතට ගඳ සුවඳ දැනෙනවාද? අන්න ওই ටික අපි බලනවා වෙනවද කියලා. දැන් අපි හිතමුකෝ 10 වහලා උතන කාට හරි කියනවා පර්ෆියුම් මොකක් හරි ගඳක් හරි සුවඳක් හරි ඇති කරන්න කියලා. දැන් හිතට දැනෙනවද ඕක? 10 වෙනම දැනෙන්නේ නැහෙනි. එතකොට මාර වැඩ. ඊළඟ හිතට කවදාවත් ගඳ සුවඳක් දැනෙලා නැහැ. හැබැයි 10 දන්නෙත් නැහෙනි මේක ගඳක් මේක සුවඳක් කියලා. එතකොට හිත හදන් තියෙන එක කොහේ තියෙන එකක්ද? එතකොට හිත ඒ හිත මේ එවලෙම හටගෙන හැදෙන සිතක් ඒ කියන්නේ හේතු නිසා හැදෙන සිත එහෙමයි. එතකොට මම අහන ප්‍රශ්නේ හොඳට බලන්න ඔන්න දැන් මම මෙච්චර කාලේ ඇහෙන් පිරිනුවානේ මං අද ඔබතුමියට මට හිතුණා සුවඳින් පෙන්වන්න ඕනේ කියලා මොකෝ බල්ලගේ කතන්දරෙත් එක්ක ගඳ සුවඳ කියන්නේ කෝණ වෙනවා ඔබතුමියට මේක ලියන්න ඔසුරල් බල්ලගේ කතන්දරේ මම මේ දැන් ගන්නවා දැන් නේද ඒ කියන්නේ මේ නහයෙන් කවුරුත් එන්නේ පෙන්වලා නැහැ මේක මම ඔබට පෙන්වන්න දැන් ඔබගේ නහය වැව්වොත් ඔතන ගඳක් ඔතනට කෙනෙක් ගෙනල්ලා ගඳක් හරි සුවඳක් හරි ඇති කරනවා කියලා හිතන්නකෝ ඇති කරනකොට දැන් ඔබට හිතින් හම්බ වෙනවද ඒ ගඳ සුවඳ? නෑනේ මහත්තයා හිතට එළියට යන්න බෑනේ. ආ එතකොට හිතට එළියට යන නහයත් මේ මේ නාසය එතන ආධාරයෙන් ඒක නොගුණට හිත ගන්නේ ඒක ආධාරයෙන් සිතක් හදන්නේ. ආ දැන් ඔන්න බලන්න. දැන් ඔන්න ඔබට හොඳට මම මේ මේ හොඳම තැන දැන් බලන්න එහෙනම් ඔන්න නහය අතාරිනවා. දැන් නහයට දැන් නහය තියෙනවා හිතක් තියෙනවා. ඔන්න බලන්න. දැන් ඔබට එනවා ගඳ සුවඳක්. එක්ක ගඳක් එක්ක අපිට බල්ලා ජරා කරලා කියලා. ඔව්. බල්ලා අසුචි ටිකක් දාලා. දැන් ඔබට එනවා ගඳක්. ඔන්න බලන්න. දැන් ගඳ ඔය ගඳ නහය දන්නවද? නෑ නෑ. එතකොට බලන්න ගඳ දැනෙන්න ඕනේ නහයට. හැබැයි නහය දන්නේ නැහැ. හැබැයි ඔබට හම්බ වෙනවා ගඳයි කියලා දැන්. හ්ම් හ්ම්. එතකොට දැන් ඔබ ඉස්සෙල්ලා ඒක සිතින් අන්න දැන් ඒක හිතින් එන්නේ. එතකොට දැන් ඔබ ඉස්සල්ලා දැක්ක නේද? හිතට එළියට යන්න බෑ කියලා කතාවක් දැනගන්න. මහත්තයා අර කියන විදියට අපේ අර මේ අර තාජ්ජා මනෝ විඥානේ තියෙනවනේ අපි රැස් කරගෙන දේවල් ඒව ෂණිකව ඇවිල්ලා හේතු නිසා සක්කස් වෙනවද නෑ ඒකත් ඔක්කොම පැත්තක තියන්නකෝ තාජ්ජා මනෝ විඥාන ධාතුවක් මේ වෙලාවේ මේක දැන් වෙන්නේ දැන් ඔන්න දැන් තමයි ඔන්න හරි මෙහෙම හිතන්නකෝ ඔන්න හරි ඔබට ගඳක් හම්බ වෙනවා කොහෙන්ද හම්බ වෙන්නේ නහයටද නහයට හම්බ වෙන්නේ හිතට අන්න හිතට හරි දැන් නහයට හම්බ වෙච්ච නැති එකක් හිතට හම්බ වෙනවා එතකොට දැන් ඔබ ඔබගේ නහය වැහුවොත් ওই ගඳ දැන් ඔබට දැනෙනවද අර හිතට දැනෙනවා මං හිතන්නේ මහත්තයා හරිද දන්නේ දැන් මං ඒ රූපය ගන්නවනේ ඇහැ ඇරිලානේ මගේ නෑ අපි හිතමුකෝ ඒ දෙක ගැට ගහ ගන්නවද මම මේක අසූචි කියලා නෑ නෑ නෑ අසූචි කියන එකයි ගඳ දැනෙන එකයි දෙකක් ඔන්න බලන්න මම ආයි ආයි අහන ඔබගෙන් මේක පටලවා ගන්න එපා. හොඳට අහගන්න. ඊටාම සියුම් තැන. හොඳේ? හරි. ඔන්න ඔබට තමයි තමයි. ඔන්න ඔබට ගඳක් එනවා. ඔන්න පළවෙනි පරීක්ෂණේ ගඳක් එනවා. මේ ගඳ එනකොටම ඔන්න ඔබ බලනවා මේක නහය දන්නවද මේ ගඳක් එනවා කියලා? නෑ. දැන් ඔබට මේ වෙලාවේ නිින්ද ගිහිල්ලා තිබුණොත් ඔබට ওই ගඳ දැනෙනවද? නැහැ. නහය තියෙනවා. අන්න ගඳ දැනින් ගයින නහයට හම් වෙලා නැහැ නිකන්ද? හරිනේ. නෑනේ නෑ. හරි. නෑ නෑ. ඔන්න ඔබට ඇහැරෙනවා. ඇහැරිච්ච වෙලාවේ ටග්ගල ගඳක් එනවා. දැන් ඉස්සල්ලා ඔබ ඔප්පු කරගත්ත නහයට නහයට හම් වෙලා නැහැ. එහෙනම් දැන් ගඳ හම් වෙන්නේ කාටද? හිතට. හිතට. අන්න ඔන්න ඊගාවට ඔබ නහය වහ ගන්නවා. දැන් ඔබට ගඳ දැනෙනවද හිතට? නෑ මහත්තයා. එතකොට ඒ කියන්නේ දැන් ඔබට මෙහිම දෙයක්. හරි. ඔබට දැන් පළවෙනි පරීක්ෂණේ ඔබට ගඳක් ආවා. හැබැයි ඒක නහයට දැනෙලා නැහැ. ඔබ කියනවා හිතට දැනුනේ කියලා. හරි. දැන් ඔබට මම කියනවා නහය වහගන්න කියලා. නහය වහගන්න කියලා මම කරන හැටි ඔතනට ස්ප්‍රේ එකක් ගහන ඔය ඔය ඔයා ඉන්න හරියට. ඒකේ සුවඳ ඔබ දන්නේ නැහැ දැන්. නහය වහගෙන ඉන්නේ. එතකොට දැන් ඔබට දැනෙනවද ওই සුවඳ? රෝස මල් සුවඳක්ද? එහෙම නැත්නම් ගඳක්ද? මොකද්ද මේ සුවඳ කියන එක දන්නවද ඔබ? ඔබට දැනෙනවා. නහය වහලා තිනකොට නෑ නෑ මහත්තයා. අන්න බලන්න. එතකොට එනම් ඉස්සල්ල ඔබට ආවා. එතකොට එනම් මනෝවිකාරයක්ම තමයි. අන්න හරි. එතකොට කලබල වෙන්නේ නැති වෙන්න. එතකොට ඔබට ඥානෙට මෙනවා නේද? හිතට කවදාකවත් බාහිර ගඳ සුවඳක් දැනෙILLම නෑමයි කියලා. ප්‍රත්‍යක්ෂමද නැද්ද? ඒක ඇල්ල. ඔන්න දැන් බලන්න. දැන් ආයි පස්සට තියන්න එපා මේක. දැන් නිදහස් වෙන්න මේ කතන්දරේ. ඔබට ඇහෙනවද? ඇහෙනවද? ඔන්න බලන්න. එක පාට ඩිස්කනෙක්ට් එක පාට ඩිස්කනෙක්ට් වුණා. ඔන්න හොඳට අහගන්න. දැන් එතකොට ඔබ නහය වහලා ඔබට මම මං කිව්වේ මං උතන්ට ගහනවා ස්ප්‍රේ එකක්. ඒ එයා ප්‍රෙෂනර් එකක් ගන්නවා. මේ ආ ප්‍රෙෂනර් එකේ තියෙන සුවඳ දැන් ඔබට හිතින් ගන්න පුළුවන්ද? මොකද්ද මේ සුවඳ කියලා? ගන්න බෑ මහත්තයා නහය වහලා තියෙනකොට ගන්න බෑ. එතකොට ඥානිය මොකද්ද? දැන් මෙන්න මෙතනින් හොතරම ලියා ගන්න. හිතින් බාහිර සුගඳක් ගඳ සුගඳක් ඔබට සසර වසනා තුලාවට දැනලා තියනවාද? නෑ මහත්තයා. නෑ නේද? එතකොට එහෙනම් ඔබට දැන් ඥානයක් ඉන්න ඕනේ. එතකොට ඉස්සල්ලා දැනිච්ච සුවඳ දැනිච්ච ගඳ නහයට දැනිච්ච නැති එක හිතට හම්බුනේ කොහේ තියෙන එකක්ද? අන්න දැන් අල්ලගන්න. පෙර නොතිබීම හටගත්තා නේද මහත්තයා? අන්න හරි පෙර නොතිබීම හටගත්තේ කොහින්ද? එළියේ එළියේද ඇතුලේ මනේ මනේ මනේ මනේ මනේ එතකොට හටගත්ත ගඳ සුවඳ කොහෙද ඉන්නේ ගත්තේ ඒක නැහැ කොහෙවත් නේද මහත්තයා මනින්ම හටගත් එකක් නේද මනින්ම දැනගත්තේ එහෙමයි මහත්තයා එහෙමයි ඔබට ඔබට දැනිච්ච ගඳ කියන එක ඒ මොහොතේ ඔබේ සබහා ධර්මයේ මනින්ම මනට දැනෙන දැනීම නේද ඔබ දැනගත්තේ ඔබේ ස්වභාවය කියන්නේ භෞතිකව දැනෙනවා කියලා ඒවලි දැනගෙන තියෙන්නේ මනින්ම හිවිච්ච ගඳ සුවඳක් නේද ඔබට මනින්ම දැනගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙමයි මහත්තයා එහෙම මට දැනුයි ඒක අවබෝධ වුණේ. ඇත්තට අපි හැමදාම ඇහෙන ගත්තේ මහත්තයා. අන්න බලන්න. එතකොට එතකොට බලන්න ඔබට කවදාකවත් බාහිරයේදී විච්ච ගඳ සුවඳක් දැනෙලා තියෙනවද? නෑනේ මහත්තයා. එතකොට ඔබ රැවටිලා තින්නේ ඇතුලෙන්ම හදලා දීපු ගඳ සුවඳකට නේද මේක ගඳයි මේක සුවඳයි කියලා. ඒකනේ අපි පර්ෆියුම් පාවිච්චි කරනවා කියන්නේ. <laughs> දැන් ඔබට මේ කතන්දරේ තීරුණාද මේ කෑල්ල? එතන තීරුණාද? හෙලෝ. දැන් ඔබට තීරුණාද මේ කෑල්ල? ඒ එහෙමයි එහෙමයි මහත්තයා එහෙමයි. දැන් අසූචි කියලා පේනවා. ඔන්න එහෙමයි. ඇහැ දන්නවද අසූචි කියලා? නෑනේ මහත්තයා. දන්නේ නෑ. එහෙනම් ඒක දන්නේ කොහොමද? ඇහැ දන්නවා අසූචි කියලා. ඇහැ දන්නේ ඇහැ දන්නේ වර්ණ රූප නිකන් ඡායාවක් විතර හිත තමයි දන්නේ මේක අසූචි කියලා. ඇහැ දන්නවද ඒත් වර්ණ සටහනක් කියලා. ඇහැ දන්නවද මෙලෝදියක්? මෙහෙම එකක් වැටලා තියෙනවා කියලා. නෑ මෙලෝදියක් නෑ නෑ. එහෙනම් ඇහැ ගැන කතා කරන්න බෑ. එහෙනම් දැන් දැනගන්න කොහෙද හිතින්නේ? දැන් ඔබට කියන්න වෙන්නේ පේනවා කියන දැන වුණාට හිතෙනවා කියන දැනකින් කියන්න වෙන්නේ අසුචි ගොඩක් කියලා. එතකොට දැන් ඔබගේ ඇහැ වහලා ඔන්න ඇහැ වහලා ඔබට කියන S2 වහගන්න කියලා. S2 වහගන්න කියලා මං ඉස්සරහින් තියනවා යමක්. දැන් ඔබට පේනවද? හිතින්. නෑ මහත්තයා පේන්නේ එතකොට ඔබට ඥාණයට මෙනවා නේද බාහිර එතකොට ඔබට හිතින් බාහිර දකින්න පුළුවන්ද බෑ මහත්තයා එතකොට දැන් ඔන්න ඇස් හරිනවා එතකොට ඔබ ඇස් හරපු වෙලාවේ අර දැකපු අසූචි ගුණ දැකලා තියෙන්නේ කොහේ එකක්ද එළියේ තියෙන එකක්ද නෑ නෑ ඇතුළෙම තිබ්බ එකක් ඇත් ඔබේ මනසෙම හැදිච්ච අසූචි ඒ අසූචි කියන රූපේම නේද ඔබයි මනසින්ම දැකලා තියෙන්නේ ගඳ සූද වගේමයි ගඳ සූද වගේමයි වගේමයි එතකොට ඔබ දකින ලෝකේ බල නොබේ මනසම නේද එහෙමයි මහත්තයා එහෙමයි එහෙනම් දැන් ඔබ කවදාකවත් බාහිරයක් දැකලා තියෙනවද ඔබේ බාහිරය කියන්නේ ඔබේ මනසමයි එතකොට හිතයි ඒ කියන්නේ මනසයි භෞතිකයයි දෙකක් දෙකක්ද මනසයි භෞතිකයයි කියන්නේ දෙකක් හොඳට එළියට යන්න බෑනේ භෞතික හොඳට ඔන්න ඔන්න කලබල නෑ නෑ මම ආ නෑ නෑ හරි හරි හරි මට තේරෙනවා මගේ භෞතිකය කියන්නේ මගේ මනසම තමයි එතකොට අභ්‍යන්තර බාහිර කියලා දෙකක් වෙන් වුණා නේද ඉස්සල්ලා දැන් ඔය ඇතුළම නේද එළිය කියන්නේ එහෙමයි මහත්තයා එහෙමයි මේ දෙක දෙකක්ද දැන් එකක්ද එකක් මහත්තයා එකක් දැන් කෝ අවකාශය ඒකත් ඒකත් එතරම තමයි සියල්ල එතන මං අහන හොඳට හොඳට හොඳට වචන වලට අහු වෙන්නේ නැතු උත්තර දෙන්න ඔන්න ඉස්සල්ලා ඔබට දෙකක් පෙවුනා ඒ කියන්නේ දෙකක් පෙවුනේ කොහොමද දැන් අවකාශය නැති වුණානේ මහත්තයා මේක ඇතුළටම ආවම එතකොට දෙක එකක් දෙනවා අවකාශයේ බිඳුව නම් අවකාශයක් තියෙනකන් නේද දෙකක් හැදින්නේ එහෙමයි මහත්තයා දැන් අවකාශය නැහැ කියන්නේ මොකද්ද නැති වුනේ කියන්න බලන්න අවබෝධයෙන් කියන්න ඕන අවකාශ අවකාශය නැති වුණා කියන්නේ මම මේ මේ භෞතිකය නැති වුණා. නෑ. හොඳට බලන්න. හොඳට බලන්න මේ කතන්දරේ. ඔබට අවකාශයක් එහෙනම් බලන්න ඔබ මෙච්චර කල් දැනගෙන හිටියේ නෑ මගේ මනසම මගේ මනසම ඒ කියන්නේ ඒ ඔක්කොම එකක් බවට පත් වෙන ඒක ඒ කියන්නේ මගේ සබහා දහම. අන්න හරි. එතකොට පොඩ්ඩක් ඉන්න. දෙකක් කියලා එතකොට ඔබ දැනගෙන දින්නේ රැවටිලා නේද? එහෙමයි මහත්තයා. රැවටි රැවටිච්ච බව දන්නේ දන්නේ නැතිකම තමයි අවිද්‍යාව. එතකොට බලන්න දැන් ඔබ දැනගත්ත දෙකක් නෑ එකයි කියලා. ඔන්න ඔබ නොරැවටුණා. දැන් මොකද දුරුුනේ? මගේ අවිද්‍යාව දුරුනා. හරියටම හරි අවකාශය කියන්නේ අවිද්‍යාවට. අවකාශයෙන් මිදුණා කියන්නේ අවිද්‍යාවෙන් මිදුණා. ඔන්න බලන්න දැන්. එතකොට දැන් ඔබ ඉන්නේ අන්න බලන්න රැවටීමෙන් මිදුණා ඔබ මෙච්චර කල් හිතන් හිටියා දෙකක් කියලා. දෙක එකක් වෙච්ච තැන. හිතම ඒ බවටපත් වෙනකොට ඒ කියන්නේ මොන මොදර ඥාණයෙන් බලන්න හිතම නේද පේන ස්වභාවය හිතම නේද ඇහෙන ස්වභාවය හිතම නේද දැනෙන ස්වභාවය කියන්නේ දෙකක් නෙවෙයි නේද එහෙනම් ඇහෙන පෙනෙන දැනෙන දැනගන්නවා කියලා කියන්නේ මේ මොහොතේ හිත විතරමයි එතකොට මේ හිත මම නෙමේ කියලා ඔබ දැනගත්ත තැන ඔබ ඉතින් මිදිච්ච තැන. දැන් මොකද්ද තත්ත්වේ? ඔබ ඉන්නේ අවබෝධය තුල. ඔබ ඉන්නේ ප්‍රඥාව තුල. ඔබ ඉන්නේ විද්‍යාව තුල. අන්න බලන්න. අන්න කුසලයට ආපු තැන. අන්න දැන් පංච පාදානස්කන්ධයෙන් ඔබ මිදිච්ච තැන. එහෙමයි එහෙමයි ප්‍රඥා ඇහැ ඇරිච්ච තැන අන්න ආර්ය ඇහැ ඉපදිච්ච තැන අන්න චක්කුම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කිව්ව තැන ඇයි ආලෝක උදපාදි කිව්වේ ලෝකේම කියන්නේ මගේ අඳුරක්නේ මහත්තයා ඒක ඉවර වුණා නේද මගේ අඳුර නැති වුණා ඒ කියන්නේ හොඳට අහගන්න ආලෝකය කියන්නේ මෙච්චර වෙලාම ලෝකය කිව්වේ ඔය හිතමයි හිතමනි සියල්ලම එතකොට ඔබේ හිතින් මිදුණා කියන්නේ ආලෝකී වුණා. ලෝකෙන් මිදුණා කියන එකයි. දැන් තේරුණාද? ඒ කියන්නේ රෝගය එහෙමයි මහත්. රෝගය ආරෝග්‍ය. රෝගයේ රෝගයෙන් නිදහස් වීම තමයි ආරෝග්‍ය කියන්නේ. ලෝකය ආලෝකය. ලෝකයෙන් නිදහස් වීම තමයි ආලෝකය කියන්නේ. දැන් තේරුණාද? ආලෝකෝ කියන්නේ. තේරුණා මහත්තයා තේරුණා. අන්න බලන්න. එතකොට ඔබ ඉන්නේ කොතනද? ඔබ ඉන්නේ Nirodhe තුල. එහෙමයි මහත්තයා. එතකොට දැන් එහෙනම් බලන්න ආයිත් හොඳට බලන්න. ආයිත් හොඳට බලන්න. එහෙනම් බලන්න ඔබ මෙච්චර කල් මේක ගඳයි මේක සුවඳයි කියලා ඇලිලා ගැටිලා ගිහිල්ලා තියෙන්නේම රැවටිලා නේද? ඔබේ මනසින්ම හැදිච්ච චිත්ත. මනසින්ම මනසින්ම ගොඩනැගිච්ච දෙයක් නේද? උතනින් එහාට ඔබ දැන් ගිහිල්ලා තියනවාද? ඔබට දැන් බාහිරයේ කිසිම දෙයක් ඔබට කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියනවාද? බෑ මහත්තයා බෑ දැන් මට ඒක හොත්තටම අවබෝධ වුණා. ආ එහෙනම් ඔන්න ඕක තමයි පෙන්වන්නේ අරණදම ස්වාමීන් වහන්සේ මේ ඕක Taman තුලින් දකින්න ඕනේ. ඔන්න ඕක දැකපු කෙනා දැන් මොකද දකින්නේ? හිතක් හට ගන්නවා. ඒ දැන් හිත හට ගන්නකොටම අන්න ඔබ හිතන්නකො ඇලෙන එක, ගැටෙන එක. දැන් ඔන්න බලන්න බල්ලා ඔබේ සුරතල් බලු පැටියා ජරා ඒ කියන්නේ එයා මේ අසුචි ගොඩක් දාලා. හොඳේ දැන් දානකොටම ඔබ නැගිටිනකොටම ඔබේ ඇඳගාවම දාලා. දැන් නැගිටිනකොටම ඔබ මේක දකිනවා. දකිනකොටම බලන්න ඔබට ඔන්න බලන්න නහයට ගඳ එනකොටම අන්න ඔබ ගැටෙනවා. ඔක දකිනකොටම ඇහෙන් ගැටෙනවා. ඔන්න බලන්න දැන්. දැන් ඕක බලන්න ඇහැ කන නාසය දිව කය මේ ඔක්කොගෙම දැන් ඔබ ගැටිලා තියෙන්නේ. දැන් ওই ගැටීමාවේ කොහේ තියෙන එකකටද? ඔය ගැටීම ඇති වුණේ මනීම තියෙන මනියුම් මගේ මනින්ම මනින් ඕක දකින්නකොටම ඔබ මට දැන් ඒ කිසි දෙයක් නැතුව අර කයින් කරන්න පුළුවන් නේ මහත්තයා හරියටම හරි දැන් බලන්න ඔබ මේ කතන්දරය ඇත්තටම දැක්කනම් දැන් ඔබට ඇත්තටම මේක දැකපු තැනම පේනවා මේක මෙතනමයි උනේ ඔන්න ඔබ දැනගත් සග්ගාල දකින්න මොකද අකුසල සිතක් හටගත්තා ඔබ ගැටෙන්න ගිය තැන ඔබ දකින්න අකුසල සිතක් හටගත්තා කියලා අන්න බලන්න අකුසල සිතක් දකි හටගත් එක දකින්න එකම මහත්ගත කුසලයක් කියලා බුදු වියාණන් වහන්සේ පෙන්නනවා. ආන්න බලන්න. එහෙනම් ඒ ඒ එතකොට බලන්න ඔබ එතකොට මොකක්ද දකින්නේ? අනේ බුදු පියාණන් වහන්සේලා, බුදු පියාණන් වහන්සේ, රහතන් වහන්සේලා වර්ණනා කරපු තැනක මම ඉන්නවා නේද කියන සතුට ඇති වෙන්න පටන් අන්න කුසල සිත මාන චිත්ත ප්‍රීතියක් එනවා මහත්තයා මට ඊයේ ධර්ම දේශනාවෙන් ඒක හරියට දැනුණා අරණදම් ඉස්සර මට තේරුන්නේ අරණදම් ස්වාමින් වහන්සේගේ දේශන ඇත්තම කිව්වොත් ඔබතුමාගේ දේශනා අහලා ලිහිල් වුණාට පස්සේ තමයි දැන් තේරෙන්නේ මහත්තයා ඇත්තටම එතකොට බලන්න අන්න ජීවිතේ පළවෙනි සැරේට රාග දේශ මොහෝලින් තොරව සතුටක් විඳින්න පටන් ගන්නවා ලෝකය හදාගෙන යන්න කර්ම රැස් නොවන තැනකින් සතුටක් විඳින්න පටන් ගන්නවා. <laughs> අන්න බලන්න වැඩි කියන්නේ. එහෙම එහෙම. අන්න බලන්න. දැන් මේ සතුට ඒකේ ගැඹුර දැනුයි තේරුනේ මහත්තයා මට. එතකොට අන්න ඒක දැන් මේක ඇතු අපි කොච්චර මේක හිතුවත් වැඩක් නැහැ. මේක ඇතුළාම වැඩෙන්න ඕනේ අපිට. වැඩෙන්න ඕනේ මහත්තයා. අර නැගලා ආපු අකුසල් සිත කියන්නේම පංච උපාදානස්කන්ධයක්නේ. ඔන්න බලන්න. එහෙමයි. ඒ කියන්නේ හේතුඵලව හටගත්ත එක මේ මොහොතේ ඔබ මේක දකිනකොටම නිරුද්ධ වෙලා ගියා. නිරුද්ධ වෙනකොට බලන්න නිරුද්ධ වුණේ ඔබේ අවබෝධය තුල. එහෙමයි. නැත්තම් ඔබ ඕකත් එක්ක ගැටි ගැටි යනවා. දැන් බල්ලට ගහන්න ඕනේ මේක අයින් කරන්න දැන් නහය වහගෙන මේක අයින් කරන්න ගියාම දැන් මේ මේ හිරිකිතයි ඔන්න බලන්න ඒ සියල්ලෙම ඔබ නිදහස් වෙලා මේ වෙලාවේ අන්න බලන්න ඔබ විද්‍යාව තුල අන්න බලන්න පංච උපාදානස්කන්ධය අනිච්ච වෙනවා දැක්කා. සමුදය වුණ ධර්මයේ නිරුද්ධ වුණා. එන බලන්න පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම ඔබ මේ වෙලාවේ දැක්කා. මේ හටගත් එක මේ සිතුවිල්ල. අන්න බලන්න මේ හරි ගැඹුරු තැනක් මෙතන. එතකොට බලන්න ඔතන එහෙමයි මහත්තයා. ඔතනම දකින්න පුළුවන් පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම. ඒ කියන්නේ කොහොමද? එහෙමයි. හටගත්ත හිතම කියන්නේ පංච උපාදානස්කන්ධය. බලන්න ඔබව පත් කරේ දුකකට. නොකට පත් කරන්න ගෙන එක ඒන්නේ ඔබ ටක්කාල ප්‍රඥාව නිසා මේක දැක්ක ටක්කාල අන්න බලන්න එතකොට බලන්න ඔබ ඉන්නේ මොකද්ද පංචපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනත්ත කියන කිසිම සාරයක් නැති ධර්මයක් හටගත්තේ කියන තැනට ඔබ එනවා පටිසමුප්පන්නව හටගත් එක ඔබ ඒක දැකපු තැනම නිරුද්ධ වෙලා ගිහිල්ලා ආන්න ඒක එතකොට බලන්න දැන් ඔබට මේ මේ ඔබට මේ ඇතිවිච්ච චිත්තප්‍රීතිය තව ටිකක් වැඩි කරගන්න කොහොමද වැඩි කරන්නේ ඒ කියන්නේ දැන් අපිට ගත වෙන හැම මොහොතක්ම අපි හොයා ඉන්න දුකක නිසායි සතුට හොයාගෙන යන්නේ ලෞකිකව. යන්නේ. අපිට දෙයක් ඕන වෙන්නේ අපි අපිට ඕන වෙන්නේ සැපද දුකද හැමතිස්සෙම. අපි කැමති සැපක් නෙමෙයි සැපටනේ. සැපටනේ අපි කැමති. එතකොට බලන්න එහෙමයි. සැප කියලා හොයන් ගිය මේ ලෞකිකව ගිය හැම තැනකම හටගෙන තියෙන්නේ ඇහෙන් කනින් නාහින් දිවෙන් කයෙන් මොකද හටගෙන තියෙන්නේ? හැමතිස්සෙම හිත බොරුවක්මනේන අපි හිතක් ඒක බොරුවක් ඒ බොරුවක්ම නම් ඒක දුකක්මන දුකක්මන රැවටීමක්මන රැවටීමක්මන එතකොට බලන්න බොරු සැපක් බොරු සැපක් අන්න හරි ඒ කියන්නේ අපි සැපක් කියලා හොයන් ගිහිල්ලා යන තැනම තියෙන්නේ දුකක්මයි දුකකටමයි වැටිලා තියෙන්නේ එතකොට එහෙනම් බලන්න මේ මොහොතේ අන්න සතුට කියන එක දැනෙන්න පටන් ගන්නවා අපිට ඕනේ සතුටනේ සැපනේ ඕනේ අන්න එහෙමයි. තම සතුට දැනෙන්න ගන්නවා අපිට ජීවිතේ. එහෙමයි. එතකොට බලන්න මේ දැනෙන්න ගන්නකොට දැන් ඔන්න ඊගාවට ඔබ බලනවා මෙහිම. දැන් මේක දැන් එන ඔබ සතුට විඳින්න පටන් ගන්නවා. කොහොමද සතුට විඳින්නේ? දැන් ඔබ බලනවා මේ ඉපදිච්ච අකුසල් සිතට ඔබ කැමතිද නැද්ද? තවදුරටත් මේකට ගැටි ගැටි යනවද මම? නැත්තම් මේක මම මේකට මම කැමතිද නැද්ද? මේ ගැටෙන ස්වභාවයට ඔබ කැමති වෙනවද නැද්ද? එහෙමයි. අන්න ඔබ අකමැති නම් අන්න බලන්න ඔබ ඒ ඉපදිච්ච අකුසල් සිතට අකමැති. වෙන්දට උනේ මොකද? කැමැති. කැමැති නිසානේ ඔබ ඒකට හිත හිත බල්ලට දැන් ගහන්න. ඔය ඔක්කොම හිත හිත අන්න බලන්න. දැන් ඔබ ඒකට අකමැති. ඒ කියන්නේ ඒකත් එක්ක ගැටි ගැටි යන්න අකමැත්ත කියලා කියන්නේ ඔබ ඒකට අකමැති කියන එකයි. අන්න බලන්න දැන් ඒක එතකොට ඔබට මතක් වෙනවා මෙහෙම. ඒ වැඩෙන අකුසල් සිතකට අකමැති වෙනවා නම් ඒක ඊටත් වැඩිය මහත්ගත කුසලයක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද කියලා මතක් වෙනකොට අනේ බුදු පියාණන් වහන්සේ වර්ණනා කරපු රහතන් වහන්සේලා වර්ණනා කරපු තවත් තැනක මම මේ මොහොතේ ඉන්නවා නේද කියන සතුට ඇති වෙනවා. අන්න දැන් සතුටෙන් සතුට ගොඩ නැගින්න පටන් ගන්නවා. හැබැයි ගොඩ නැග ගන්නවා. දැන් බලන්න මේකේ බේස් එක මොකද්ද? මේකේ අත්විවරම තමයි සම්මාදිට්ඨිය. ඉස්සල්ලා ඒ කියන්නේ ඔබ දකිනවා හිතින්මයි මේ කතන්දරය වෙලා හිතින්ම රැවටිච්ච කතන්දරේ කොට දාගන්නවා ඉස්සල්ලා. ඊට පස්සේ තමයි මේක දැන් කරන්න පුළුවන් ඔබට. ඊගාවට ඔබ බලනවා එතකොට මේ ඉපදිච්ච මේ අකුසල් සිතට ඔබ අකමැති. එතකොට ඔබ මේ අකුසල් සිත ප්‍රහාණය කරන්න කැමතිද? එහෙම නැත්නම් මේකත් එක්ක ගැටි ගැටි යනවද දිගින් දිගටම? අන්න ඔබ තීරණයක් ගන්නවා. මම මේක ප්‍රහාණය කරන්න කැමතියි කියලා. අන්න බලන්න කෙනෙක් ඉපදින අකුසල් සිත ප්‍රහාණය කරන්න කැමති නම් ඒකත් එක ගැටි ගැටි යන්නේ නැත්නම් ඇලි ඇලි යන්නේ නැත්නම් රැවටි රැවටි යන්නේ නැත්නම් ඒක ඊටත් වැඩිය මහත්ගත කුසලයක් කියනවා. අන්න බලන්න දැන් මේ අත්තිවාරම දාලා ඔබ තට්ටුවෙන් තට්ටුව තට්ටුවෙන් තට්ටුව තට්ටුවෙන් තට්ටුව ගොඩ නගනවා. මේ මොකද්ද ගොඩ නගන්නේ? කුසලය කුසල් කුසල් අන්න බලන්න. කුසල් මාලිකාව ගොඩ නගනවා ඔබ. මේ දැන් ඔන්න බලන්න. ඕක ඔය ඔය මම ඕක ගැන තව පොඩ්ඩක් කියන්නම් ඔබට. ඕකේ ඔය හිතේ හිතේ ස්වභාවය ඉසල මේ ටික විස්තර කරලා ඊට පස්සේ බලන්න එහෙම එහෙනම් දැන් මේ හටගත්ත සිත මේ අකුසල් සිත ප්‍රහාණය කරන්නත් ඔබ කැමති. ඊට පස්සේ ඔබට ඒකට වීරියක් තියනවාද? අන්න බලන්න. අන්න බලන්න දැන් ඔබට ඒකට වීරියක් තියනවාද කියලා ඔබ බලනවා. අන්න ඔබට තේරෙනවා ඔව් මට මේකට වීරියක් තියෙනවා. මම මේකත් එක්ක යන්නේ නැහැ. වීරියක් තියෙනවා මට. දැන් ඔබ මේ සතුට තුල දැන් ඔබට දුක නැහැ. ඔබේ දුකින් මිදිලා. අන්න වීරිය තියෙනවා ඔබට. මේව හිතන්න. මෙහෙම යෝනිසෝ මනසිකාරය කරන්න. අන්න ඔබට එතකොට වැඩිලා ඔබට ඔන්න එතකොට මතක් වෙනවා මෙහෙම. ඒක ඒ ඉලමෙන ඒ උපදිච්ච අකුසල් සිත ප්‍රහාණය කරන්න යම් කෙනෙක්ට වීරියක් තියෙනවා ඒක ඊටත් වැඩිය මහත්ගත කුසලයක්. ආ බුදු පියාණන් වහන්සේ වර්ණනා කරපු රහතන් වහන්සේලා වර්ණනා කරපු තවත් තැනක මම ඉන්නවා නේද කියන සතුට ඇති වෙනවා. තවත් සතුට වැඩි වෙනවා දැන්. අන්න සතුට පැටව ගන්න ගන්නවා දැන්. මොකද මම පැටව ගන්න නේ කියන්නේ කියලා දෙන්න. ඊට පස්සේ ඊට පස්සේ දැන් මේ දැන් ඔක දැන් මේ වෙලාවෙ වෙච්ච දෙයන්නේ. එතකොට ඔබට මෙන්නවා මෙන්න මේ වගේ ඥානයක් එනවා. දැන් තව තව තවත් මේ වගේ දේවල් මේ වගේ අකුසල් සිත් ඇති වෙනකොට ඒවත් දිගින් දිගටම මේ විදියට ප්‍රහාණය කරන්න මට දිගින් දිගටම මේ ඇතිවෙච්ච වීරිය පවත්වාගෙන යන්න හැකියාව තියනවාද? අන්න ඔබ තීරණයක් ගන්න ඕ. මම මේ විදිහටම ගියොත් මට තව තවත් සතුට විඳින්න වෙයි. දැන් ඔබ සතුටටයි කැමති. අන්නුව සතුට එහෙනම් වීරිය අකණ්ඩව පවත්වාගෙන යන්න කෙනෙක්ට පුළුවන් ඒක ඊටත් වැඩිය මහත්ගත කුසලයක්. ආ බුදු වහන්සේ වර්ණනා කරපු තවත් තැනක මම ඉන්නවා නේද කියන අප්‍රමාණ සතුටක දැන් ඔබ පසු වෙනවා. බලන්න එක අකුසලයක් තුළින් බුදුම සතුටක් දැන් කුසල් කන්දක් කුසල් කන්දක් මතු කරගෙන දැන් එතකොට බලන්න එහෙනම් ওই ටික වෙනකොට බලන්න අර ඉපදිලා තියෙන ඉපදිච්ච අකුසල් සිත ප්‍රහාණය වෙලා ගොඩක් වෙලා. අන්න බලන්න ප්‍රහාණය වෙලා. ඒක දකින්නකොට ඔබ එතකොට ඔබ බලන ප්‍රඥා කෝ දැන් අර අකුසල් සිත. ඒක ප්‍රහාණය වෙලා. දැන් ඔබ ඉන්නේ කුසල් සිතක මේ වෙලාවේ. අප්‍රමාණ සතුටක් ඔය විදිහට ඔබ අත්විඳිනකොට අන්න ඔබට ඒක ඇතුළාන්තයටම දැනෙන්න ගන්නවා. එතකොට වань මනස ඔන්න ඔතනදී ඔන්න බලන්න ඒ කියන්නේ අපිට මේ මාර්ගඵලයක් වැඩෙන්න මේ මාර්ගඵලයක් වැඩෙන්න අපිට උපයෝගී වන සිත් හතරක් තියෙනවා මනෝනා. මේ සිත් හතරට කියනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාර සිතක්. කුසල චිත්තයක් කියලා. තව එකක් තියෙනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාර කුසල චිත්ත කියලා. මම මේක පොඩ්ඩක් කියන්නම් ඔබට. ඊගාවට තව එකක් තියෙනවා උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාර මේ කුසල චිත්ත කියලා. තව එකක් තියෙනවා උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාර කුසල සිත් කියලා. මෙන්න මේ හතර තමයි මාර්ගඵල වලට ඕන වෙන්නේ. මේ හතර හටගන්නේ කොහොමද? ඔන්න ওই රහස තමයි දැන් ওই කිව්වේ. කොහොමද හටගන්නේ? මේ කුසල් සිත් වලින්. අන්න හරිනෝනා. ඕත් ඒ කියන්නේ සතුටින්ම නුවණින්ම හිතිලා රැස් කරගන්න කුසල කර්ම වලින් තමයි ඔන්න ඔය සිත් හතර හටගන්නේ. දැන් තීරුණාද මේ රහස? ඔන්න එහෙමයි මහත්මයා. එතකොට එහෙමයි. එතකොට ඔන්න ඔතනදී සතුටින්ම නුවණින්ම නුවණින් කියලා කියන්නේ අවිද්‍යාවෙන් නෙමෙයි විද්‍යාව තුල ඉන්නකොට. විද්‍යාව. ප්‍රඥාවන්තයා ප්‍රඥාවන්තව හිතනකොට තමයි මෙන්න මේක මෙන්න මේ කුසල කුසල සිත් එන්න පටන් ගන්න. අන්න බලන්න. එතකොට බලන්න මේක තමයි සිහියෙන් ඉන්නවා කියන්නේ නේද? අන්න හරි. අන්නේ සිහියෙන් ඉන්නකොට ඔන්න ඔය කුසල් සිත් ඇති වෙන්න පටන් ගන්නවා. ඕක තමයි මාර්ගඵලයකට හේතු වෙන්නේ. තේරුණා. එහෙමයි මහත්තයා. එහෙමයි මහත්තයා. එහෙමයි. එතකොට බලන්න එහෙනම් මාර්ගයේ වැඩෙන්නත් හේතු වෙන්නේ ඕකමයි. ඒ කියන්නේ මාර්ගයේ වැඩෙන්න ප්‍රබලවම හේතු වෙන සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාර කුසල චිත්තය කියන එක. මේක තමයි ප්‍රබලම චිත. අපිට මේ මාර්ගයේ වැදින සංසාරයෙන් ඉගොඩ වෙන්න තියෙන සිත. හරිනේ? ඒකට බලන්න. එහෙනම් එහෙනම් බලන්න දැන් ඔබ බලන්නේ එහෙමනම් ඔන්න ඔය විදිහට ඔබ දකින්නකොට දකින්නකොට ඔබට මේ මාර් ඔබ අප්‍රමාණ සතුටක් දැන් කොහෙද ඇති වෙන්නේ? සිත තුල. අන්න ඇයි බලන්න සිත තුල ගැටුම් නැහැ. සිත දිවෙන්න පටන් ගන්නවා. අන්න එහෙමයි මහත්මයා. දැන් ඔබ දකින්නේ ඔබවමයි දකින්නේ. ඒ කියන්නේ ඔබ සිත දකින්නවා කියන්නේ ඔබ ඔබවම දකින්න පටන් අරන් තියෙන්නේ. මොහොතක් මොහොතක් පාසා මේක ඇතුළේ හිටපු ජරා සතාව ඔබ ටික ටික දිය කළා දානවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වුණාම දුරු වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයේ මම කියලා අරන් තියෙන දෘෂ්ටිය. ඒකට තමයි සම්මා දිට්ඨිය කිව්වේ. දැන් ඔබට සැකයක් නැහැ. මේ මේ හැදෙන හිත කියන්නේම පටිච්චසමුප්පන්නව හටගන්න එක හේතුඵලව ගොඩනැගෙන එක මිසක් කෙනෙක් පුද්ගලික නෙමෙයි. ඒක මම කියලා ගන්න බෑ කියන දැනට ඔබ ඥානය පහළ වෙනවා. අන්න බලන්න. ඒ ගැන සැකයක් නැහැ. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? මේ සිත ගැනම දකින්න එක තමයි. මේකම තමයි දකින්නේ. දැන් අර මාර්ගයේ වැඩින් නිතරනේ. හරිනේ. ඔබ දැක්කේ ඒ ඊට පස්සේ හිත ගැනම ඔබ යෝනිසෝ මනසිකාරය කරපු එකනේ කරේ දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම දිගටම එතකොට එහෙනම් කරන්න තියෙනෙත් ඒකම යන්න බලන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙනවා දැන් බලන්න ඔබ මෙච්චර කල් එළියට ගැටි ගැටි එළියට ඇලි ඇලි එළියට රැවටි රැවටි ගිය ගමන ඔබ දකින් ඔබ දැන් කණ්ණාඩි හැම ඇතුළට හැරිලා තියෙනවා ඔබ දකින්නේ ඔබේගෙම හිත මේ හටගන්න හිත ගැන දැන් ඔබ දකිනකොට හැබැයි තවදුරටත් මේ හිත මම කියන සංඥාව තියෙනවා හැඟීමක් තියෙනවා මේ හිත මමයි කියන දැනීමක් තියෙනවා ඒක නැති වෙන්නේ ඒ නිසයි මේ ගමන ගොඩ යන්නත් පුළුවන් හරිද ඒ ඒකට තමයි කිව්වේ කාමරාග පටික තියෙනවා කියලා ඒ කියන්නේ සෝවාන් වුණාට කාමරාග පටික තියෙනවා ඒ කියන්නේ ඔබ තාම ඇලෙන්න ඇලෙන්න පුළුවන් ගැටෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා රැවටෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා ඒ කියන්නේ වේපුල්ල පර්වතය වගේ ප්‍රමාණයක් දැන් කැඩිලා ගියා. කැඩිලා ගියාට ඔව් කැඩිලා ගියාට අර පුංචි ගල් කැට වගේ පුංචි හතක් තියෙනවා තව. හරිනේ? <laughs> ඒ කියන්නේ දස සංයෝජන වලින් තුනයි ගියේ. හතක් ඉතුරු වෙනවා. කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන හත ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒව තමයි ගල් කැට හත. <laughs> ආ දැන් දැක්කද හත මොකක්ද කියලා හරිද? එතකොට ඔන්න ඔය ගල් කැට හත තමයි ඒ කියන්නේ සකදාගාමි වගේ මට්ටමකට එනකොට ඔබටම තේරෙනවා මෙන්න මේ වගේ. ඉස්සර මේවට කොච්චරක් ඇලිලා ගියාද කොච්චරක් ගැටුණාද දැන් ඒකකටවත් ඇලෙන්නේ ගැටෙන්නේ නැති ස්වභාවය ඔබට ඇතුළාන්තයෙන් දැනෙන්න ගන්නවා. දැනෙන්න ගන්නකොට ඔබට මේ ඥාණය එනවා. මොකද්ද? ඒ ප්‍රමාණයටම අතෑරිලා නේද? ඔබ අතෑරියද? අතෑරියේ නෑ. අතෑරිලා. අතෑරුණා. අන්න එතකොට ඔබට පේනවා නේද? වෑයම් නොකරමින්ද පිහිටා නොසිටමින්ද මේ ඕගේ තරණිය වෙනවනි දැන්. තරණ තරණ සාද සාද. සතර ඕගේ තරණිය උපටම පේනවා. ඔය ඇතුළාන්තේ ඥානිය තුලින්. ඊට පස්සේ අනාගාමී මට්ටමට එනකොට කාමරාග පටික සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා. දුරු වෙලා යනකොට ඔබ දකිනවා මෙන්න ඔබට දැනෙනවා මෙන්න මේ ටික. මොකද්ද? මේ ඒ කියන්නේ ඇහැ විවේක ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙන්ද වෙන්ද බලන්න එකක් ඇරෙන්න එකක් මේ හිත දුවනවා හෝ ගාලා. ඔබට මේ හිත හටගන්න වේගී අඩුවක් දැනෙන්න පටන් ගන්නවා ටික ටික. මේ මාර්ගයේ වැඩෙනකොට. හිත හටගන්නව අඩු වෙනකොට දැන් ඇත්තටම නිවෙන්නේ මොකද්ද? මනස නිවෙන්නේ. මනසේ නිවීම ඔබට දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔබට දැනෙන්න ගන්නවා පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගන්න. අන්න එතකොට ඔබට ඥාණය එනවා මෙහෙම. එතකොට දෙයියනේ මෙච්චරකල් බර තිබිලා තියෙන්නේ මේ හිතේමනේ. මේ මනසේ බරනේ බරක් හැටියට තිබිලා තියෙන්නේ. එතකොට මනසේ බර කියන කියන්නේ මනසේ කුණු ටිකනේ. මනසේ ආශ්‍රව කුණු ටික. කෙලස් ටිකනේ බර තිබිලා තියෙන්නේ. එතකොට මේ කෙලස් කෙලස් ගොඩ නැගින්න ගොඩ නොගැනින්න ගොඩ නැගෙනින්න මනස සැහැල්ලු වෙන එකනේ මනසේ නිවීම කියන්නේ. එතකොට අන්න ඔබට ඥාණය පහළ වෙනවා. එතකොට ඒක නේද පෙන්වන්නේ 11 ආකාරයක ගින්න කියලා. මේ 11 ආකාරයක ගිනි ටිකනේ දැන් නිවෙන්නේ මේක ඇතුලේ. කොහෙද නිවෙන්නේ? මනස තුල. අන්න එහෙම නිවි. ඒකනේ මහත්තයා අරහතන් වහන්සේ කියලා රහතන් වහන්සේ පහන නිවුනාසේ නිවි ගියා කියන්නේ නේද? අන්න හරි. රහතන් වහන්සේ කියන තැනදී ඒ කියන්නේ පරිපූර්ණයෙන්ම කෙලිස් පරිනිර්වාණය සිද්ධ වෙලා. ඒ කියන්නේ රාග දේශ මොහ යෙදෙන්නේ නැහැ කියන්නේ මේ මනසේ චලනීය බිඳුවයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සිතින් විදිලා. සිතින් විදිලා. දැන් තමයි මට ඒක අවබෝධ වුනේ. එතකොට බලන්න එහෙනම් දැන් බලන්න ඔබ ඔන්න දැන් එතකොට මේ සිතම නම් ඔබේ ඔන්න බලන්න දැන් එතකොට බලන්න සිතයි භෞතිකයයි කියන්නේ දෙකක් එකක්ද? සිතයි එකයි. එකයි. එතකොට සිතම තමයි භෞතිකය. සිතම තමයි සබහා දහම. ඔබේ සිත කොයි ආකාරයෙන්ද ඒ විදිහට තමයි ඔබට භෞතිකය සකස් වෙන්නේ. සබහාදහම සකස් වෙන්නේ. අන්න බලන්න. එතකොට බලන්න සිතම සබහාදහම වලට පත්විවි පත්විවි යනකොට අන්න බලන්න ඔබේ මමත්වයේ තමයි දුරු වෙන්නේ. මමත්වයේ දුරු වෙන්නේ. ඔබ මෙච්චර කල් මේ හිත මම කියලා අල්ලගත්ත තැන තමයි දෙකක් සකස් වුනේ. මමයි සබහාදහමයි කියලා. මමයි භෞතිකයයි කියලා. අන්න බලන්න ඔබ මේ භෞතිකය කියන්නේ මේ හිත අතෑරින්න අතෑරින්න ඔබෙන් මමත් දිය වෙනවා නේද මහත්තයා මම දිය වෙන්නේ මම දිය වෙන්නේ ඒ මම දිය වෙන්නේ මම දිය වෙලා දිය වෙලා යනකොට බලන්න සිත සබහා දහම බවට පරිපූර්ණයෙන්ම පත් වෙන තැන තමයි හරියතුන් වහන්සේ අන්න දැක්කද සම්පූර්ණයෙන්ම එතකොට බලන්න එහෙනම් එන බලන්න දැන් බලන්න හිතම ඔබ නම් ඔබ ඒ කියන්නේ ඔබගේ භෞතිකයේම භෞතිකයේම කියන්නේ සිත නම් ඔබගේ සිත තුළම තමයි සියලු සත්‍යෝ ඉන්නේ මේ වෙලාවේ. සියලු දේවල් පවතින්නේ. එතකොට බලන්න ඔය ලෝකේ දැන් කී දෙනෙක් ඉන්නවද? ඔබට මෙච්චර කල් භෞතිකයේ ගණන් කරන්න බැරි වෙන තරමක් ඇති මහත්තයා. ඒ ඒ ඔක්කොම ඔබේ ස්වභාවය නේද? එහෙමයි. ඒ කියන්නේ මේ වෙලාවේ හිතම නම් බල්ලා. මේ වෙලාවේ හිතම නම් අසුචි කොට. මේ වෙලාවේ හිතම නම් පුටුව. ඒ වෙලාවේ ඔබේ ඔබේ ඔබේ ඔබේ ස්වභාවය නේද ඔබ මේ අත්දකින්නේ. ඔබට සකස් වෙන ස්වභාවය නේද? ඒකමයි මහත්තයා එහෙමයි. ඒක ඔබ මිදෙන්නේ ඒ සියලු සත්‍යයන්ගෙන් නේද මේ වෙලාවේ? එහෙමයි. ආන්න දැක්කද? ඔබ ඒ සියල්ලන්ගෙන්ම මිදෙනවා. ඒ කියන්නේ ඔබගේම ප්‍රතිබිම්බය තමයි ඔබ අත්දකින්නේ. අත්විඳින්නේ අත්දකින්නේ. හැම මොහොතකම. ඒ කියන්නේ ඔය ඇතුලේ ඉන්න ජරා සතාවම තමයි දකින්නේ. තේරුණාද? ඒ දැකලා එහෙමයි මහත්තයා. ඒ සතාව සම්පූර්ණයෙන්ම පරිපූර්ණයෙන්ම අයින් කරන්න ඕන අයින් වෙලා යනවා අයින් කරනවා නෙමෙයි ඇත්තටම අවුරුදු අයින් වෙනවා අයින් අයි අයි අයින් වෙන ඒ සියල්ලම දුර වෙලා දුර වෙලා දුර වෙලා යන ස්වභාවය තමයි ඔය තියෙන්නේ ඒක බලන්න ඔබ ඔබ එහෙනම් ඔබට ඔබව අඳුනා ගන්න කතන්දරයක් තියෙන්නේ ඒ කියන්නේ ඔබේ සරණ ඔබමයි ඔබට ඔබේ ඒ කියන්නේ දැන් බලන්න කාටවත් කරන්න පුළුවන් ඔබට මොකමනයි බෑනි මහත්තයා මම්ම කරන්න ඕනේ. ඔබ ඒක තමයි කියන්නේ. එහෙනම් බලන්න ඔබේ සරණ ඔබම බව දැනගත්ත තැන තමයි බුද්ධ පහළ වෙන තැන. අන්න ඔබ පහළ වෙන අන්න බලන්න ඔය අවිද්‍යාවට හේතුව තමයි අසත්පුරුෂ සේවනය. අවිද්‍යාවට ඒ කියන්නේ ජාතිය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය ඇති වෙන්න හේතුව තමයි ජාතිය. ජාති ඇති වෙන්න හේතුව භවය. භවය ඇති වෙන්න හේතුව උපාදාන. උපාදාන ඇති වෙන්න හේතුව තණ්හාව. තණ්හාව ඇති වෙන්න හේතුව වේදනාව. වේදනාව ඇති වෙන්න හේතුව ස්පර්ශය. ස්පර්ශය ඇති වෙන්න හේතුව සලආයතන. අපි ඉන්නේ මොන සලආයතන කියන තැන. ඔතන සලආයතන තමයි. සලආයතන වලින් නිරුද්ධ වෙච්ච හැටිය වේදනා සංඥා සංකාර අර විඥාන ඔක්කොම ටික නිදහස්. ජාතියත් නිදහස්. සියලු කර්මයන්ගෙන් නිදහස්. සලආයතන ඇති වෙන්න හේතුව නාම රූපය. එහෙනම් සලායතන නිරුද්ධ වෙනකොට නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට බලන්න විඥානීය නිරුද්ධ වෙනවා. විඥානීය නිරුද්ධ වෙනකොට සංකාරී නිරුද්ධ වෙනවා. සංකාරී නිරුද්ධ වෙනකොට බලන්න අවිද්‍යාව නිරුද්ධ වෙනවා. දැන් බලමුකෝ සලායතන ඇති වෙන්න හේතුව නාම රූප. නාම රූප ඇති වෙන්න හේතුව විඥානය. විඥානය ඇති වෙන්න හේතුව සංකාරය. සංකාරය කියන්නේ චේතනා. ඒ කියන්නේ මනෝ චේතනා. ඒ කියන්නේ මේ කියන්නේ සිත කය වචනය ක්‍රියාත්මක වෙන්නේ චේතනාවට. චේතනා හම්බික්කවේ කම්මහදානි. එතකොට බලන්න සංකාර ඇති වෙන්න හේතුව අවිද්‍යාව. අවිද්‍යාව ඇති වෙන්න හේතුව මොකද්ද? අවිද්‍යාව ඇති වෙන්න හේතුව තමයි නොදන්නාකම. ම්ම් අසත්පුරුෂ සේවනය. ආ ඒ කියන්නේ අසත්පුරුෂයා කියලා කියන්නේ මේ ඒ කියන්නේ සම්මා චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඒ කියන්නේ අපිට චතුරාර්ය සත්‍ය අපේ අම්මලා නොදන්නාකම නිසානේ අපිට මේ ලෝකයක් අල්ලන් යන්නම පුරුදු කරේ. එතකොට බලන්න එතන එහෙම පුරුෂ සම්මනයක්. එහෙනම් අපිට මෙච්චර කාලයකට මේ ලෝකයක් අල්ලන් යන්න පුරුදු කරපු ඔක්කොම අපිට වැටෙන්නේ කොතනද අසත්පුරුෂය හැටියට. අසත්පුරුෂය. මේ ලෝකෙ මිදෙන්න තැනක් කවුරු හරි පෙන්නනවා නේද? අන්න කල්යාණ මිත්‍රය අන්න සත්පුරුෂ සේවනය. ආ ඒක හ්ම්. තමයි පෙන්වන්නේ අසීවනාච බාලානං පණ්ඩිතානංච සේවනාති. පණිතානංච සේවනා ආ ඔය කියනවා. පෙන්වන්නේ තූකමයි. එතකොට බලන්න හ්ම්. එහෙනම් යමෙක් සම්මා දිට්ඨියට එන්න මාර්ගයක් පෙන්නනවාද? අන්නේයි සත්පුරුෂයා. එතකොට බලන්න ඔබගේ හිතේ හිතින්ම ඇහෙන එක තමයි හිතින්ම දැනගන්නේ. හිතින්ම පේන එක තමයි හිතින්ම දැනගන්නේ. හිතින්ම දැනෙන ගඳ සුවඳ තමයි හිතින්ම දැනගන්නේ. හිතින්ම හැදෙන රසය තමයි හිතින්ම දැනගන්නේ. හිතින්ම හැදෙන ස්පර්ශය තමයි හිතින්ම දැනගන්නේ. හිතින්ම හැදෙන ධර්මය තමයි හිතින්ම දැනගන්නේ. එතකොට බලන්න ඔබ මාර කතාව. එතකොට ඔබේ කල්යාණ මිත්‍රය ඔබ වගේ. ඔබගේ සත් අසත්පුරුෂයා තමයි තමාමයි නේද මහත්ය බලාගෙන ගියාම. අසත්පුරුෂයා තමයි තමා. එතකොට බලන්න අසත්පුරුෂයාව සත්පුරුෂයා බවට පත් කරගන්න ප්‍රඥාව ඒ තමයි. අයි තමයි ඒක තමයි වෙන්නේ. තමන් හිතට තමන් තමන් හිසට තමන් අතමේ හෙවණැල්ල කියලා. සෙවණැල්ල. ඒ කියන්නේ තමන්ගේ ගුරුවරයා තමන්මයි කියලා පෙන්වුවේ ඕක. ඕකම තමයි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ. ඒ කියන්නේ මේ අසත්පුරුෂයව සත්පුරුෂයෙක් බවට පත් කරගන්න පුළුවන් ඔබටම පමණයි. එහෙනම් ඔබ සරණ යන්න ඕනේ ඔබමයි. ඔබේ සරණ ඔබමයි. එහෙනම් ඔබගේ ප්‍රඥා අවදිය තුල අසත්පුරුෂයා සත්පුරුෂයා බවට පත් කරගත්ත තැන තමයි බුද්ධ පහළ වෙන තැන. අන්න බුද්ධ පහළ වෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඔබ බුදුන් සරණ යන්නේ ඔන්න උතන. තේරුණාද? සාද්ද තේරුණා මහත්තයා තේරුණා. එහෙනම් බලන්න ඒක සාන්දිත්තිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායිකයි පච්චත්තම් වේදි සම්පූර්ණ විඤ්ඤෝ හේති කියලා ඔබේ නැනපමණින් අවබෝධ කරගන්න තැන තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා ඔබ තුලින් මොක අවබෝධ කරගන්න. අන්න ධම්මං සරණං ගච්ඡාමි. අන්න බලන්න ඒ තුල ඔබ කුසල මාර්ගයක ඉන්නවා. අන්න බලන්න රහතන් වහන්සේගේ ස්වභාවය කියන්නේ සංඝං සරණං ගච්ඡාමි. එහෙන බලන්න බුදුන් දහම් සඟුන් සරණ ගිය. Taman තුලම පහලගත්ත පහල කරගත්ත අරිය ශ්‍රාවකයා තමයි ඔන්න උතන මේ අවබෝධය තුළ අන්නයා තමයි සත්පුරුෂය. ආන්ත දැක්කද? බුද්ධ ධම්ම සංඝ ස්වභාවය නේද මහත්තයායි? අපි අත්විඳින්නේ අත්විඳින්නේ මේ නිර්වාණය තුළ අත්විඳින්නේ අන්න ඒ ස්වභාවය. බුද්ධ කියන්නේ කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි ස්වභාවයක්. නෙවෙයි. මේ බුද්ධ ස්වභාවය මට දැන් තමයි ඒක හොඳටම තේරුනේ මහත්තයා. සාදු සාදු සාදු. එහෙනම් බලන්න. එහෙනම් ඔබේ සුරතල් බලු පැටියා ඔබටගේ ලෝකයට පහළ වෙලා තියෙන ඔබට මේ ධර්මයේ පෙන්වලා දෙන්නේ. අන්න දේවදූතයා අන්න දේවදූතෙක් දැක්කද? එහෙමයි. එහෙනම් බලන්න මේ අවබෝධය තුල ඔබට කොල කැලලක් ඕනේ අතින් ඔය ඔය අසුචි ටික අරන් දාන්න පුළුවන්. අන්න දැක්කද? ඒ මට්ටමට ඔබ ඔබගේ තියෙන ඇතුලේ තියෙන ඒ මට්ටමට ඔබේ තියෙන ඒ කියන්නේ ඇතුලේ තියෙන ගැටීම ඒ තරමට දුර වෙලා යනවා. ඒකනි අර පෙන්වන්නේ ජාතක කතාවල බලන දිවෙන් අර සතෙක්ගේ අනුව කතන්දරේ. එතකොට එහෙමයි මහත්තයා. දැන් ඔබට තේරෙනවා මේ ගැඹුරු ඒ ඒ ඒ ජාතක කතා පොත්වල මොකක්ද පෙන්නලා තියෙන්නේ කියලා. මොකද ඒ කාලේ තේරුණා ඒ කාලේ හිතුණා මේ කොහොමද මෙහෙම කරන්නේ කියලා දැන් අද මට ඒක හොඳටම අවබෝධ වුණා මහත්තයා. ඔන්න ඔතන තමයි මමත්තේ සම්පූර්ණයෙන්ම දුර වෙලා ගිය තැන. ආන්න බලන්න. ඔබට කිසිම ගැලී ගැටීමක් ගැලීමක් රැවටීමකින් තුල ඔබට ඔය කියන හැම කාර්යයකම නිරත වෙන්න පුළුවන්. බලන්න. අන්න ඒක යෝසු අමින්හස යහන තමයි කියලා ඔබට පුළුවන් අතින් අතින් කොමඩ් එක ඇතුළට අත දාලා හොදන්න. ඔව් ඔව් එහෙම අහනවනේ මට ඒක තේරුන්නේ නැහැ. දැන් තේරෙනවද කිව්ව? ඒ මමත් ඒ දුරු වෙච්ච කෙනෙක්ට තමයි ඒක කරන්න පුළුවන්. ආ අන්න දැක්කද? ආ අන්න මේ කතන්දරේ ගැඹුර දැන් පේනව නේද? අන්න බලන්න. එහෙමයි මහත්තයා. එහෙමනම් මම හිතනවා ඔබට ඒ අවශ්‍ය කාරණාව දැනෙන්නේ නැති. ඉතින් මේ මේක ඇතුළේදී එහෙනම් ඔබට දකින්න තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. මේ ගන්න හිත ගැන අවබෝධයෙන් ඉන්න. අන්න එතකොට බලන්න. මම තව චුට්ටක් කියලා දෙන්න. අන්න අතනදී බලන්න. එහෙනම් ඔබ දන්නේම නැතුව වඩලා තියෙන්නේ මොකද? සතර සම්මප්පදාන. සතර සම්මප්පදාන කියන්නේ මොකද? එක අකුසල අකුසල සිතක් හටගත්තා. ඒ අකුසල අකුසල සිත ඔබ දැකපු තැනම ප්‍රහාණය කරා. අන්න බලන්න. එහෙනම් හටගන්න අකුසල් සිත් ප්‍රහාණය කරන එක අන්න ඒක තමයි එකක්. අන්න බලන්න සතර සම්පදාන වීරිය. එතකොට බලන්න ඒ ඒ අනුබල ඔබ දක්ෂයෙක් වෙනවා අකුසල් සිතකින් කුසල් සිතක් වඩා ගන්න. අන්න ඒක තමයි දෙවෙනි එක. අන්න බලන්න නොයිපදීලා තිබිච්ච කුසල් සිතක් උපදවා ගන්න ඔබ දක්ෂයෙක් වෙනවා. බලන්න ඔබ අකුසලයෙන් කුසල් සිතක් උපදවා ගන්න ප්‍රඥාවන්තයෙක් මේ වෙලාවේ. ඒ වඩාගත් කුසල් සිත දියුණු කරන්න, වැඩි දියුණු කරගන්න. අන්න ඒක ඊගාව එක. අන්න බලන්න. දැන් බලන්න ওই ටික වෙනකොට වෙනකොට වෙනකොට දැන් මේ විඥානීය දන්නේ නැහැ, මායя දන්නේ නැහැ ওই බව. ඔබ සතුටු වෙන බව දන්නවා එයා. ඒ කියන්නේ යමක් ප්‍රඥාවෙන් දැනගන්නවද? විඥාණයෙන් එක දැනගන්නවා. විඥාණය එක දැනගන්නවා. දැන් විඥාණය මොකද කරන්නේ? ආ මේ ගොඩ නැගින ගොඩ නැගින දේවල් වලට ඔබ සතුටුයි කියලා නෑ හිතන්නේ. එයා තව තව ඔය ඇතුලේ තියෙන පල්ලෙලා ගිය, පල්ලෙලා තියෙන කුණු ටික පෙන්නනවා. මට්ටමින් ඔක්කොම ටික ගන්න එනකොට ඔබ මේ ධර්මය නොදන්නා කාලේ මොකද කරේ වත්ත වටේම එන නයිපටව අල්ලා අල්ලා දිව්ව වත්ත වටේ. දැන් ඔබ දක්ෂයෙක් කොතනද? ඔබ ඉන්නවා ඔබ ප්‍රඥාවන්තයෙක් ඔබ ඉන්නවා මේ හුඹහේ කටගාව. තුබසල්. ආන කටගාවේ ඉඳලා එන එන එන එන එන එන එන එළියට එන එන කවල්ල ගන්න. අන්න ඊටත් වැඩි ඔබට ඥානයක් එනවා. එන එන කවත් අල්ල ගන්න ඕනේ නැහැ නේ මේ හුඹ කඩලම දානවනේ. දහල අර පැටව ගහන හැපින් විනාස විනාස කරලා අන්න දැක්කද එතකොට බලන්න ඔතන වැඩිනේ මොකද්ද සතර සම්ප්‍රදාන වීර්ය ඕක වැඩිනකොට ඔබට ඔබ දන්නේම නැතු ඔබ ගොඩ වෙලා තියෙන පීලි හතර මොකද්ද සතර ඉර්ධිපාද කියන පීලි හතර ඔබ ඉන්නේ මොකද්ද සතර ඉර්ධිපාද කියන්නේ අන්න බලන්න මේ සංසාරෙන් මිදෙන්න ඕනේ කියන අන්න බලන්න ඔබට ඒ කියන ඡන්දය ඇති වෙලා තියෙන්නේ අන්න බලන්න ඒ කියන කැමැත්ත ඡන්ද චිත්තය චිත්තේ තියෙන දැඩි අදිෂ්ඨානයක් නැවත රැවටෙන්නම බෑ කියලා මේක දකින්න ඕනේ කියලා නොරැවටීම තුලම මේක නිම වෙන්න ඕනේ කියන දැඩි අදිෂ්ඨානය තුල ඔබ ඉන්නවා අන්න ඒකට අන්න බලන්න ඒක තමයි ඡන්ද චිත්ත වීරිය අන්න දැන් ওই වීරිය තමයි සතර සම්ප්‍රදාන වීරිය තුල ඔබ යන්නේ දිගින් දිගටම එතකොට ඡන්ද චිත්ත වීරිය විමර්ශා හැමතිස්සෙම මොකක්ද ඔබ මේ සිත ගැන දකින්නේ ආන්න දැක්කද එහෙනම් ඔබ ගොඩ වෙලා තියෙන මොකද සතර ඊර්ධිපාද කියන පීලි හතරට අන්න කෙනෙක් සතර ඊර්ධිපාද වඩනවා නම් බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මට මේ වගේ අභිඥා ඥාන පහළ වුණේ සත් මම සංසාරේ සතර ඊර්ධිපාද වඩපු නිසායි කියලා දැන් ඔබට පේනවද සතර ඊර්ධිපාද කියන්නේ මොන තරම් ගැඹුරු තැනක්ද කියලා එහෙමයි මහත්තයා. අපි මේ අපි සංසාරේ යනකොට අපිට වෙඩින්නේ චන්දා, දෝසා, බය, මෝහා කියන සතර අගති කියන තැන. එතකොට මම සතර එද්දිපාදේ එහෙනම් පීලා තියෙන්නේ කොහාටද මේ? ඒ කියන්නේ කෝච්චියක් යන්නේ පීලි උඩ, කෝච්චිය නතර කරන්නේ පීලි උඩ. ඔබ මේ සතර එද්දිපාද උඩට ආවහම ඔබේ ජීවිතේ ගත වෙන්නෙම මෙන්න මේ කියන සිහිය කියන තැන. අන්න ඒකද. ඒ කෝච්චියට නැගලා තියෙන්නේ. ඒ පීලි උඩ යන කෝච්චියට නැගලා තියෙන්නේ. අන්නේ කෝච්චිය එහෙමයි මහත්තයා අන්නේ කෝච්චිය නිවනට ඉතින් එහෙනම් මම හිතනවා ඔබතුමියට අවශ්‍ය පණිවිඩය ලැබුණා. එහෙනම් බලන්න ඔබ එහෙමයි හොඳටම ලැබුණා. ආන්න බලන්න. මේ ලෝකෙට යමක් පහළ වුණාද සකස් වුණාද ඒ සියල්ලම ඔබට පෙන්වන්නේ කමටහන. අන්න ඒකයි මේ ලෝකේ හැම දෙයක්ම කමටහන කියලා පෙන්නේ. එහෙනම් බලන්න ඔබේ සිතමයි ඔබ පිළිසිඳ දකින්නේ. යමෙක් සිත පිළිසිඳ දැනගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිසිඳ දැනගන්නවා. කෙනෙක් පංච උපාදානස්කන්ධය පිළිසිඳ දැනගන්නවා කියන්නේ දුක පිළිසිඳ දැනගන්නවා. දුක පිළිසිඳ දැනගන්නවා කියන්නේ එයා දුකින් මිදෙනවා. ආන්න දැක්ක. ඒ කියන්නේ ඔබ මොහොතකට දුකින් මිදුණා නම් ඇත්තටම දුකින් මිදුණා කියන්නේ සැප. එතනයි සැප. ආන්න දැක්ක. එහෙම එහෙම එහෙම ඔබතුමාට මගේ අනායකවර නමස්කාරය හිමි වේවා. ඔබතුමාට තෙරුවන් සරණයි. මට ආය අවශ්‍ය වුණොත් මම ඔබතුමාට කතා කරන්න. ඔබතුමාට හැකියාව තියෙනවා මට රෙකෝඩින් එක දාන්න පුළුවන්ද නැවත නැවත අහන්න.